ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා විචු සම්පන්න පින්වත්නි අද අපේ ධර්ම සාකච්ඡා වේලාව ඇවිල්ලා තියෙනවා ඒ තමයි මේක අපේ අපේ අදමුළු අවසාන ධර්ම සාකච්ඡාව වෙන්නදී ගෞරවයෙන් අපේ ලොකු සාංශ ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න සභාවට ඉදිරිපත් කරන්න ගෞරවනීය පිළිගොන්දුන් වහන්සේගේ අවසරයි. පින්තුනි පොලින් ප්‍රශ්නෙන් දරු ස්වාමීන් වහන්සේ සතියේ හුස්ම ඉහළ පහළ යාම දෙස බලා සිටින විට භවනාව අවසන් වීමට පාසන් වේ පමණ දෙකකේ වේගයෙන් ගැහෙන බව දැනුනි. එය ශරීරයේ අභ්‍යන්තරයේ චලනය පිළිබඳ දැනීමද නැතිවෙත් එක ඉරියව්වක සිටීම නිසා ඇතිවන සැබෑ චලනය දැනීමක්ද කියා නොදනිමි. එවිට එන වේදනා ස්පර්ශ පිළිබඳ අවධානය හොඳ වේලාවක් යොමස් නොවිට ඒ නිදනී ගියේ මේ පිළිබඳ පහදා දෙන ශේක්වා. පුළුවන් කියලා බලන එක තමයි සදාම ඥාන කියන්නේ. ඇවිල්ලා ගාන ඔක්කොට ඒ ලාවල් වතියේ ඉතිහාර කායයේ තියෙන ආතාව නිසා විශේෂ ආතාව නිසා අපි පුරට වෙලා ඉවරෙච්ච නිසා නැති කරනවා. ඒ වගේ දෙයක් ආවස්සත් කරන්නේ අයිනේ සත්‍යක චේතනාවක විස්පස්ක ඇතිවිලක අභියෝගයක් තියෙද්දී ආනන්දට බලන්න පුළුවන්. නැත්නම් භාවනා සත්‍යය ඒ වේදනාවක් ඉස්සරහට තියෙන ආරම්භක එච්චර වෙලා ඇසුරු කරගන්නවා. මේක මුල දැන් දැකලා තියෙනවා. මේක නැද කොහොමද? මේක අග කොහොමද කියන එක බලන්නේ ආනපානේ අසල්පසාරි මුලමදාක බැලුවා වගේ මේකේ දැනුමක් හම්බුනා. ඒක මේක සිත් ධර්මයක්, නාම ධර්මයක්. මේ විදිහට එන්නේ එන්නේ අපිට අර ආනාපාන සති නැත්නම් සති හදනවා හද සකස් වෙනවා සකස් වෙනවා. පොත් පොත් පොත් පොත් අභියෝග වැඩි වෙන්න පටන් ගන්නවා. වැඩි වෙච්ච අභියෝගයකදී ආවනෝගේ ඉදිරියට යෑම තමයි කලින් පන්ති ළඟ සමර්ථිත ළඟ ඉස්කෝලේ ඉස්ස කරගන්න නැතුව දෙවෙනි පන්තිට දාපුවාම ඊටදී අමාරු පන්තියක් කරනවා අමාරු විභාගයක් හම්බුනවා ඒක තාක්ෂේ ඉතින් ඒකේ අමාරු විභාග ඉෂක් ගන්නකදී අමාරු විභාගයට මුන්දේ ඕමෝ නෝන්නේ ඉන්න දෙන්නේ මොකද අපාදේ දෙන්නේ පාස් වෙනවා කියලා කිව්වොත් එහෙනම් පළවෙනි පන්තියේ ඔක්කොම වෙන විදිහ කියන්නේ ඒ භාවනාවත් එක්කම දැරීමේ ශක්තිය ඉවසීමේ ශක්තිය. ඒ වගේම දෙයක් ආවම පිටකෙනෙකුගේ අවධානයකින් තොරව පිටකෙනෙකුගේ සමාලෝචනයකින් තොරව පිටකෙනෙක් හමුවේ නැතුව මේක කොහොමද වුණ දෙන්නේ කියලා බලන ගැතිය ඒ ඉස්සරහ යනකොට ආකුළු වෙනවා. මේ අර මුල් අවස්ථාවල් මේකට කොහොමදක ශරීරයේ තියෙන දේවල්. සෝතදී අනුගාරීට බලනකොටයි පිට පිට ගිය වෙලාවෙම දැනෙන්නේ නැහැ. ඒක ඇතුළට ආපු වෙලාවේ ඒකෙන් තමයි ඩයිනමෝ එකක් අස්සනවා. සැලරේක දේව කර්මාන්ත ආයතනයක් ඇතුලේ වගේ විශාල වැඩ කොටසක්. ඉතින් ඒකට නම් බය වෙනවා අපි. සුදු වෙනවා අපි ඒ තරම්ම අපි අපේ ඇඟට ඉඳලා නැති නිසා. ඉතින් පස්සේ ඒක මේක ඇතුලේ මේ සංකීර්ණ ෆැක්ටරි වැඩ කරනවා. සංකීර්ණව යාන්ත්‍රික ෆැක්ටරි වැඩ කරනවා. සංකීර්ණව ඉලෙක්ට්‍රොමැග්නටික් ක්‍රියා කරනවා. සංකීර්ණ විද්‍යුත් පද්ධතියක් වැඩ කරනවා. කීන සංවේදන පද්ධතියක් කරගන්නවා. ඉතින් මේක ගන්න නැති වෙනාට බාහිර සංවේදන පද්ධතියක් අරගෙන. මේක යන්නේ විදිහට. එක සැරයක් කරලා බාහිරට. ටික ටික ටික ටික දුක මියාම ඔබේ අවධානය කරගෙන සාපවර්ණ තාක්ෂණය කියනවා. සියල්ල දක්නා සියල්ල දන්නවා කරනවා. දෙන්න මේ ටික ටික ඉඳලාදී ඉත දැස්තිකට මෙයන් දෙන්නේ. මේක චම්පියෝ එකට පාඩපස ගන්නෑ. මම මේක නිවිදයක් වගේ මේක පිළිබඳව හොඳ අභියෝගයක් අනිත් හොඳ ආරාධනාවක් අතිගරු ස්වාමීන් වහන්සේ මා සිත සමාධිගත වී සිටින විට අහසේ වලාකුළු අතරින් උඩට ඇදී යන බව දැනේ. මේ தত্ত্বය පැහැදිලි කර ඒක නැතුව මේ ජීන දඩවලෝ කහපාටක් දැකලා මොකද කියන්නේ කියලා මම නෝල් මම කරනවා. මම කතා කරලා ඉන්නේ. ඒක නිසා මේක කියලා ආකාරයෙන් විවිධ කරන සතිය ගන්න. ඒක තමයි ඒක ජය ගන්නවා මම කලබල වෙනවා. මම ජය ගන්නවා ඒක ගන්න නැත්නම්. ඒක මුළු ජීවිතේම ඒකම බුදුරජාණන් වහන්සේ කියන්නේ අපි අර කරන්නේ මේගොල්ලෝ අම්මා කියන්නේ මුල කරක් කරලා ඒක මේගොල්ලොත් එක්ක ගැටිලා දෙනවා ඒක අපි අකුරානවා කොහොමද නේද ඔය ගණන් ගන්න ගියොත් මේ කවතරොම කෙලවලුම මේ ඉන්න දේවල් ගැන නොදෙනීම තමයි විචාර කරනවා ආදී ගුණේ කියනවා. එහෙම නැත්නම් නොසලෙන මනස කියනවා. මේ පුංචි පුංචි දේවල් වලට අපි කරන්නේ විශේෂ කොයි එකක් ආවත් ඒක ලොකු දෙයක් තමයි. ආලල්ල. ඒකත් ආලල්ල පූර්ණ ජීවිතය ඒක පාරවල් දෘෂ්ටි කෝණයේ ඉතිහාස කරන්නේ ඔවුන් කියනවා මේක ඒක අල්ලගත්තොත් අපි එන්න කවුද? අපිට බුදුජානකගේ ජීවිතේ ලයිසන් එක කරනවා ගණන් ගන්න කියන්නේ. මොකද අපි ලොකු වැඩක් කරනවා සත්‍ය හේතුව. මේ දෙලින් ගිය පාර විතර ගොඩාල් උන්චි දෙකට වැඩ පොඩි දෙයක් නෙවෙයි ආගත් විවාහකෝ සුසුජාත පුළුවන් ඒ ඉස්ලාමයේ යනකොට අපි ඒකේ බරපතල දැක්මක් මාර්ගයේ ඉතුරුනවා අපිට කයි කන්න කියන්නේ අන්න දැක්කම අපි දෙකේ ඉවත් කලබල වෙන්නේ කලබල වෙන්නේ කලබල වෙන්නේ වෙන්නේ තමයි නොදෙන්නේ මොකද අදිකුසි බයිනෝ කියන්නේ කොක්කෝ නෑ කරන්නේ නෑ කරන්නේ නෑ හදන්නේ ආරම්භය කරගෙන යනවා. මොකද නැගිලි ලොකු ලොකු සතුටුවා. ලොකු හැඟීම. ඒක නොකර හොඳල ඒක ගණන් ගන්න. ඒක නැත්නම් ඒක පොළොන්නෝ කියලා ඉලක්කවල අත ගහනවා වෙනවා. උපදියට අරගෙන යන කොල්ලම ඉඳලා පස්සෙන් නෝරමී සම්මාස මම ආනාපාන සති භාවනාව වඩමි මගේ හුස්ම සිරුරේ හිස් අවකාශයකට යන දෙයකට මම ගත වෙමි එතනදී මහට සිත මධ්‍යස්ථ තැනක තබා ගත හැක. අරමුණක් නැති සිහිය පවත්විය හැකියි. එවිට මාහට හුස්මද ලාවට පෙනේ. මා ඉදිරියෙන් සීන් ආලෝකයක්ද පෙනේ. මේ දෙකම දකින්න මේ දෙකම දන්නේ දකින්න මේ දෙක කෙරෙහි විශේෂ අවධානයක් මෙහි කර කිරීමක් නැතිව සිහියෙන් උපේක්ෂාවෙන් සිටිනේ. ඒ වෙලාවේ සිටිවිලිද වරින් වර වෙයි. දුක් වේදනාවද දුක් වේදනාව වරින් වර වේදනා සිටිවිලි එවිට කියත් මා ඒව දකින්නේ නිශ්චල තනක සිටියේ සිටේ මට හිතෙන්නේ උඩු හිතේ මේ කම්පන සිටිවිලි වේදනාවේ මා යටිහිත තුල ඉඳගෙන නිශ්චල තනක සිට ඒවා දකින්නවා කියයි ඒ නිශ්චල තන තියෙන උපේක්ෂාවක් උපේක්ෂාවක් භූමිය කුම්භකරි මා සක්මන් කරන විටද මේ නිශ්චල තන සිට සිට අවිධින ක්‍රියාවට අවධානය යොමු කරන බව ගනි එදිනෙදා කටයුතු කරද්දී යම් දුරකට මේ නිශ්චල තන සිට උපේක්ෂාවෙන් වැඩ කළ හැකිය ස්වාමීන් වහන්සේ කැන්වස් එක දකින්න කීවේ මේ නිශ්චල ස්වභාව දැකීමද වහත උඩුහිතේ කම්පන තිබ්බව යටිහිත තිබ්බව යට තියෙන නිශ්චල හිත තමග ඉක්මනින් එකතු විය හැක. මේ ගතිය වැඩි වැඩිමේ වැඩපිළිවෙලේදී මගෙන් වැරදි වී ඇතනම් ඒ සකස් කරගන්න ආකාරය පහදා දෙන්න තිලන්සත්. Thank you. මේ බොහොම සැහැල්ලුවේ කරන්නේ ඒ තමයි ආයෙ බලනකොට මේ දවසේ දිනා කොච්චර රඟපාන විදිහට අපි කොච්චර දුර කරන්නේ අනුදැක්ෂක ජීවත් වෙනවා තමයි ඒක ශික්ෂණා මොකක්ද කියන්නේ කරලා අතව ආවන් පස්සේ මම අදන්නේ නැහැ කියලා. මම ඇත්තට බලන්නේ මොකක්ද මේ ඒක තේරුම් ගන්න නම් මේ ලක්ෂණ අපි ලබනවා කියන විදියට මානසික ආපේක්ෂිත. ඉතින් විදියට ප්‍රශ්නයක් ඇති. ඔබන්නේ සංකම්පක කන්නේ. ඕන වැඩ කරන්න නම් දෙන්න. මේ වෙලාවට දුරු විශ්වාසය ඒක තමයි කියන්නේ. ඒකත් තමයි. අපි මේ කිසිම විදිහකට කරන්න දෙයක් නැහැ. ඉස්සරහට මෙතන ඇවිල්ලා ඒක කියන්නේ ඒකකට මේක පොදු කරගත්තට පස්සේ තමයි අර කඩින් කොපිය කරලා ගන්නවා වගේ. ඇත්තේ ලක්ෂවස්ස සිවිල් දෙනාක් ඉස්සරහට ගිය සෙනගීස කරනවා සබකෝල වෙන්නේ නැති නැත්නම් සබකෝල එකට කතා කරන්නේ Tamanටම බලන්න පුළුවන්. ඉතින් ඌවල භෞතික බලපාන. නමුත් අපි කවදාකවත් අර එක සිද්ධියකට ඇතුළත සිට පිටත බැලීම සහ පිටත සිට ඇතුළත බැලීම කියන දෘෂ්ටි කෝණ දෙක දන්නේ නැහැ. සංස්කෘතික දෘෂ්ටිය බන්නේ දන්නේ නැති නිසා අපි බලන්නේ චිත්‍රය විතරයි. ඉතින් මනුස්සයා මේක අපි කොහොමද බලන්නේ කියලා හිතන්නේ. ඉතින් ඒකයි මට බලෙත් විශ්වාසය ඉඳලා මම ඉන්නේ පුදුම ආතතියක මේගොල්ලෝ වගේ හොඳ ඉඳලා ගන්න ඉඳලා නරක හිතනවා ගන්න ඉඳලා ඒකමද කල්පනා කරන අවුරුදු 6 වෙනි ඉස්සෙල්ලා අපේ ජීවිතේට අපිට කාගා භගවාන් වහන්සේවක් තියෙන්නේ අපිට අඳුන් තියෙනවා කියලා ලැජ්ජාවක් නැතුවද වක්කාල තමන්ගේ වැඩවල වමන ගොඩක් දාගත්තයි කියලා ලැජ්ජාවක් තිබුණා. අක්කගේ චූගේ කියන අපට ලැජ්ජාවක් නැහැ හරි කියලා කියනවා. දැන් ගෙනින් මොකද? දැන් මේ දෙයක් වෙනදක වෙනදක් කරොත් ජීවිත දෙස්ති. ඒ තරම් අපේ අනුස්සතිය ඇතුළේ තියෙන ඒ පරිවෘත්තිය කියන්නේ. ඒ අපේ කොච්චර දිනුවා කරගන්නද? පුදුමාකාර ලෝකයක්. ඒකයි තමයි පැහැදිලිව තවතියා බලන්නත් පටන් අරගන්නවා. මාත් එක්ක මම ඉන්නේ කියලා. අපි අර වෙලාවම අනුමත කරනවා. අනුක ඉඳවන්න ළඟවන්න ධන කන්න කටයුතු කරන නිසා. මාත් එක්ක ඇවිත් අපි සාමාන්‍යයෙන් මරණ මොහොතදී ඉතින්. මරණ මොහොතදී බලපෑම. ඒකටයි කියන්නේ මේ ඒක ගන්නවා තුනම මේ මැසිලා දකරවත් නැහැ. ආරය මෙයා බලන්න උත්සාහ කරනවා. මම මොකද කියන්නේ බාහිරවල සමහර ගමන් මේ රසවල. ඒක මානව බන්දියා බලන්නට මම අනුන් දිහා බලන්නේ මම මන් දිහා බලන්නට කියලා බලනකොට මේ එක එක කාකල් කරගන්නවා. ඒක ඉස්සරහා තමයි තියෙන්නේ. නැති වෙන නැති වෙන නැති ආතතිය කියන පැත්තේ නැති නැති හරිය බලන්න. අනුසුද්ධි වෙනසක් තියෙනවා එක එකකදී කී දෙනෙක් ඉන්නවා. සිංහල සහනේ කියනවා මේක ඔෆිසියල් ආච්චි දෙස්තුන් 10ක් විතර කියනවා. මුස්සේ දෙකක දෙස්තුනක්. යාළුවෝ තොන්ද වෙන දෙස්තුනක්. නෑ කිල්ලන කවුරු වෙනවා නම් මොන දිස් කරගත්ත වෙනවා. කිල්ලන දෙයින් ගන්න යනකොට ඉන්නවා කියලා. මේ ලෙස්න පිට දැක්කම පස්සේ නැවතෙන ඉස්සුන්නාම තමයි තමයි දැකලා තමයි අනුභව කරන්නේ. ඉතින් ඒක දැක්කට පස්සේ ඊටත් සංගතා ඒක ඇසෙත් කරන්න වෙන දේවා. කවුරුත් නැති දැනක තමයි සංගපාන ඉතින් නැහැ. ප්‍රේක්ෂකෝ නැහැ. වැඩ නැහැ කියලා ළඟලන්නේ. මේක හම්බුනාට පස්සේ මුළු ජීවිතේම දෙනවා. දෙන්න හැමදාම දෙවිනාටේ යෝය තමනුත් අනුබවන තමනුත් නිරීක්ෂණය කරන තමනුත් අධ්‍යක්ෂණය කරන තමනුත් විවේචනය කරන තම කප්පියෝ දෙල්ලල හදන උච්චර තාත්තික රමදානක් දෙකම මේ දෙවි වැන්දන ආමියෙත්ම අපි දෝන වල කොට ගැලපෙන විදිහට අතපා. එකත් ඒකම කරා. අනිත්ත් ඒකම කරා. උච්චර දිශාවක කලාවේ රූප පරාසයක් තියෙන්නේ. ඉතින් හරියට එකක් හරි මේක කරනවා නේද කියන්නේ. ඒක මගේ අයිතිය නේද පර්සනැලිටි එක පෞද්ගලිකත්වම කර්මයක් කියලා බාරගෙන ඒකම දෙදාගන්න. ඒ මනුස්සයගේ යන ඕන තැනදී ඕන මොනවද වෙන්න මේ සංස්කාර තමයි සතියේ. සතිය ඊට පස්සේ තේරෙනවා. අපි ජීවිතයක් ඇතුළත දවසක් ඇතුළත විනාඩියක් ඇතුළත මොන මොන තැනට ලබනවා. ඒ පොඩි කරන ගන්නට. ඒක ඒ සර්වඥාන්සේ විස්තර කරනවා සංයෝගය කියන්නේ යෑමේ රඟට ඉන්නේ කියන එක තමයි. ඒ දෙකම නාරගම රටන සංස්කෘතික දෙකේ සංස්කෘතික දෘෂ්ටිය. සතිය සම්පූර්ණව පිළිගන්න කියනවා. ඉතින් මේ දෙක තියෙන තාක්ක ඉතිරි කරගන්න බෑ ඒක තමයි සංසාරයේ සත්‍යය. සදාවත් බලවත්. පුරුෂයෙක් නම් පෞෂත්ව දෙන්නේ. ඒක කටහඬ වෙනවා. ඒක හඳුන්වනවා. ඒක ආයත වැඩිනවා. ඒකත් එක්ක සෝමේ ඒ ආයත බලනවා. දෙන්නේ නැහැ. ඒක ගැටලුවක් කියලා ඒක අපිට. ගන්න ඕනේ. ගන්නකොට ඒ කුමුසුම සිසිලස කුමුසුම සිසිලස පිට සැකලනක සිසිලස පිටේට කුමුසුම කියලා ඔක ඉස්තිකට කුසල කියන්නේ ඔතේ මිනිස්සුනේ මේ ඉස්තිකුදු කුමුසුම කුමුසති කුමුසලක් කියන්නේ කම්පන සංකලන ඉතින් මේ විදිහට මොනවද තියෙන්නේ ඉතින් ඔක්කොම දෙවිච්ච කම මම්මා. මාතර වේසී මාර්ගය සිද්ධි කිසිසක ප්‍රතිචේ කිසිසක දෙයක් ඔක්කොම විද්‍යාවේ ගලන ගෝසුළු භාවනා කරනවා. ඊට පස්සේ ප්‍රතිචේ කිසිසක දෙයක් නැහැ. සිත්‍යාවේ කියන්නේ ජීවිත තුළ මේ චේතන ආසකන ප්‍රතිචේ කරන උත්තර තමයි. මේ දෙක විවිධ කරා දකිනවා. මේ සංසාරයේ ගැලවෙන්න ජීව ධාතුවක සජීවී අජීවී වේයක් නැහැ ඇතුළත පිටත වේයක් නැහැ ස්ත්‍රී පුරුෂ වේයක් නැහැ හොඳ නරක කියලා වේයක් නැහැ අපි වැරදි වේයක් නැහැ ධර්ම ධර්ම කියලා වේයක් නැහැ ධර්ම කියන්නේ අනිත් දහඩ ක්‍රියාත්මක වෙනකොට මං කියන්නේ බඩ පින් වෙනවා නාය කතියනවා දඟලලා ඇස් සම්බන්ධ කරගත්ත ගමන් සත්‍යයේ සහලක්ෂය තමයි හැදිලා ගන්න. අපි දකින්නේ මගේ අතේ කියලා කරනවා, නහය කියලා කරනවා, කටේ කියලා කරනවා කියලා. සාතුක දෙයක් කියලා තමයි. සිතා යම් දෙයකින් කරකට කියන්නේ අර තේරෙන්නේ සාතුක කියන්නේ මගේ ඇතුළත පිළිගන්න. ඒකට තියෙන දේහාතු ධාරණ ගැටයක්. ඒකට සාතු කියනවා. මොකද කියලා මෙතන විශ්වාස කරා. මේ දැනගත්ත ප්‍රේම. මේ බහද ආත්මය ඥානයෙන් යෝගයට යෝගිනා ඒක සම්මත දෙයක් ඒක කතා කරන්නේ අපි කරන්නේ අර දුක කියන්නේ ඒ විදිහට කල්පනා කරනවා ඒකදී මේක හොඳයි කියනවා. එතන බලවත් එක ඉන්නවා ඊට මැදිස්ත්‍රි වෙන බලනවා කියන එක සමානක් අපි කරනවා කියනවා. ආපු දබුරු මොහොතේ ඉත ඇක්ටිව උලඟ නිසා යකටත් විශාල කුඹල මේකට ආදි මාළුන් නැසරේ මේ දෙන්නට කවදා අසරේ. ඒක අපේ හිතේ සැලෙන කරන්නේ. ඉතින් ප්‍රසිද්ධ වෙන පරිදි පාසෙට ඒකට සැලෙන කරතියි ඒ වගේම නොසැලෙන කරතියි අපි හැමදාම මම කියලා ගන්න කරන්නේ සැලෙන දෙයක් ඒ සැලෙන දෙයකට පදාකත් ඒක ඉස්සරහට ඉස්සරහට සතුටු ඒ නිසා සැලෙන කොටම කරගන්න මම මේ සැලෙන බව දන්නේ විශේෂ කෙනෙක් බලන්න ඒක මම මේ සැලීම මම කියා ගන්නවා දැන් මේ සැලෙන බව මම කියා ගන්නවා සංසාරේ පුරාට අපි සිද්ධ ගෞරවය කියන එක මොනවා හරි දෙන්නේ ඒක දේවල් කවුදයි කියලා කියන්නේ අපිට ඉන්දන සංද. ඒක සාපේක්ෂ නිවේගතර කරුණු උපකාරයි. ඒ හරි නීරසයි. ඒ නිසා මේක දැක්කම ගාන විසුගලන්ද කරවත් පිළිගන්න. ගාන කරන්නේ මේක. ඒ ගානෙන් වාට දෙන්න මේකම කියන්නේ. මේකම කියන්නේ මේක න්‍යාය දන්නේ. මේ දෙක දැක්කට පස්සේ මුචල බව ගැලෙන්නේ සංකල්ප බව ගැලෙන්නේ මේ මේ සංසිද්ධියේ විද්‍යාත්මක ඉස්සලම කරන්නේ ගොඩක්ම මුචල බව කොමන් කියලා දෙන්න ඊට පස්සේ සාපේක්ෂව බලනවා මේ මුචල දැක්කට මේ දෙකම ඒක තමයි මේ බව දැකලා විස්තර බව හරහා සංකල්ප බව දකින්න පුහුණු වෙන අවස්ථාව. කරුණාකර ශූන්‍යතාවය ගැන බෞද්ධයන් ලෙස අප අදහස් කරන්නේ මොකක්ද කියලා විස්තර කරන්න තුලසන. මගේ වචන මොකක්ද අද හිතේ ස්වාමීන් වහන්සේ කෙනෙක් දෙන්න මේ ප්‍රශ්නේ ගැන මේ සුමතාව ගැන අහන්න ලැබුණේ මේ නිව් යෝක් නගරයේදී පරමාදී නවන බෞද්ධ භික්ෂුන් කෙනෙක්ගේ කතාවකදී සංඝාක් ශ්‍රමතාව කියන වචනේ පාවිච්චි වුණා. මට තේරුණා ඒක නිසා මම තේරවාද බෞද්ධ ආන්දර කෙනෙක්ගේ නවන මම අපේ තේරවාද බෞද්ධ ආගම ප්‍රමෝද ශ්‍රමතාවය කියලා. එතකොට ඒ ආන්දර ඒ ආන්දර කියන ඕ අපි අනත්තා කියන්නේ ඒකට කියලා. ඊට පස්සේ දැන් ඊරෑ ස්වාමීන්වහන්සේ ශුන්‍ය සූත්‍රය ගැන කතා කරනකොට ශුන්‍යතාවය ගැන කතා කරා. දැන් මම බොහෝ ශරීරවිද්‍යාවට ශුන්‍යතාව කියන එක දන්නේ. දැන් හුස්මරල්ල ගැන කියනකොට සංඥාන්සේ කිව්වා දැන් අපි ආශ්වාස කරන හුස්මරන්නේ ප්‍රශ්වාසය බලා තව එකක් ඉංග්‍රීසි වල ගැප් එකක් තියෙනවා එතන ශ්‍රද්ධාවක් වගේ කියලා. ඒත් වඩා මම බලන්නේ නැති කෙනා. ඒ මේ දුක්ඛ සත්‍යය විශේෂයි. අනිත්‍ය දශාකාර විස්තර කරනවා. අනාත්ම දශාකාර. අනාත්ම විශ්වකයන් ශූන්‍යතෝ විත්තෝ විත්තෝ පදතෝ අනත්තෝ. මේ අල්ලන්නේ දේවල් ශූන්‍ය යටිස්. ඒක මොකද කියන්නේ අල්ලන්නේ නැතෝ විත්තෝ. ශූන්‍යයි. තුච්චය කියන්නේ බලවත්කමේ දැක්කක් නෙමෙයි ඒ නිසා අපරාධ සෙනගුණයක් කරගන්න කිච්චක් කරේලා. මන්ත්‍රා රකිච්චක. සුඛිතින් ලැබෙන සිතය. උිත. උත්තරේ වචන දෙක සිද්ධා ඉගෙන ගන්න. සුඛිත. සුඛිත. මට අනුමත වෙන්නේ මේ කාමෝගේ නිසා මේ කාමෝගේ නිසා පරිශීලනය කිසිදේ ඒක තමයි දෙවියන් දෙවියන් ආනපානෙ විතරයි ඉතිේ කරකට නෑ යාපාදේ නෑ ඉතිේ නෑ ඒක තමයි ආනපානෙ කියන්නේ ආනපානෙ කියන්නේ බලකට දෙන මේක නිසා කරන්න බෑ. මේක තියෙන්නේ. ඒක මේක දිහා බයලදී කරදරවල ඒකත් අවකාශය. ඒක සියලු දෙයක් කරගන්න විශ්. ඒක අවකාශය අනන්ත කරගන්න පුළුවන්. ඒක විඥානයේ නානාත්ම ගන්න ගන්නවා. මේක කියන්නේ ඒක මේක තමයි කියන්නේ. ඒක මේ වෙලාවේ විඥාන දුක වෙන්නේ. ඒක ගහන ටිකක් කරේ. අනිත්‍ය දුක බලන කක්කන් බොඩතර බොඩතර ඉතින් මම මේ ඔබ වන්දිනවා සුබපේන හොඳලා ඒකට පස්සේ කරනවා. ඊට පස්සේ විඳානගේ දෙල්ලන්නේ කියන්නේ ඉන්ද්‍රියයක් ඇති අපි කරනවා. අපි කරනවා ඒක සියවල්ලේ හිමෝගේ රැකෙත්. දරුවෙක් නැහැ. කවදෝදෙහෙත් නැහැ. රූපත් නැහැ. රූප සංඥාවක් නැහැ. කොහොමද ඉතිරි කරගන්නේ ඒ මංගලස්ස අපි දැන් ආරම්භ දෙන්න තමයි. සාමාන්‍ය දේශනාවක්. ඒක බන්ධනය වෙනවා. සියල්ල මේ වගේ නෑ. ඒකත් ඒක බන්ධනය කරන්නේ. Thank you. හරි එකක් අතනට ගත්තේ. සත්‍ය වේදේ නිරෝධය. මේ ශූන්‍යතාවයේ කෙනෙක් සාපේක්ෂයක් වෙනවා නේද? ඒක තමයි අනිත් සම්පූර්ණ ජීවිතය. මේ මූලිකම න්‍යාය තමයි සාපේක්ෂතාවය. මේක කිසිම ඒකේට සාපේක්ෂ කරගෙන මේ මොකදද සංක සම්පූර්ණ සුද්ධ කරගන්නවා. අපිට පුළුවන් නරක දේවල් ටික ටික ටික ගන්න බැහැ. ඒක නිසා තමයි තමයි අපි මේ කරන්නේ නැහැ කියන්නේ කොහොමද? සාමාන්‍යයෙන් අපිට ඉස්සරහට presented. See, Anupa 80, I believe that this water he is able to අද දෙච්චර කරන්නේ අල්ලගෙන කරන දේවල්. අපේ මහා ලොකු ජාතිය, ආගම, ඥානකම, පිළිකම, ආත්මකම අල්ලන දේවල්. මේ පොඩ්ඩක් නගලක විතර ඉන්නේ ඉතින් කඩේ කරන දේ වල තමයි 100% වෙන්නේ. මුදල් දෙන්නේ කියලා කරනවා කියලා බලන්න. දැන් මේ විදිහට ශූන්‍යතාව වෙනවා. අදලා කරගෙන ඉතික් අපි පද්ධති ගත වෙන්නේ. ඒක අපි සාමයක් ඇති කරගන්න යම් දෙයක් ගන්න මේකේ ඒකම වටින දෙයක් කියනවා. ඔච්චර හිතක් කරගන්නවා නෙවෙයි විතරක්. මේකමයි කරන්නේ මේ මාසතරක් කියන එක අනිත් පැත්තට කියවෙන්නේ. මොකද ඒ වල වැඩ කරලා මෙහි මාළු විකිනීමට තිබේ කියලා හරිනවා. මේ පරිදි දෙකට කියවලු මේ ඉතින් මේ මිනිස්සුන් කාටද මේ කරන්නේ මොකද? ඉතින් මම මොකද මේ මාළු තිබේ කියලා ඉවරනේ. විකිනීම තිබේ කියලා නෑ ඒ වගේ තමයි ඒකයි. මේ මාළු තිබේ ඒකේ අන්කන්සර්ට යන්නේ කියලා. ඒ නම් කීප කීකේ කියන්නේ මේ මා මේ මාර්ගයේ ලැබෙන කීකේ. මේ මොකක්ද වෙනවද තමයි මේ ආදේ වගේ කල්පේ ගෝතේ ඔක්කොම කරන්නේ. අන්තිමේ මේකේ ඇලේ කියන්නේ. ඒ අපි මේ අන්තරේ විවරය. සාන්ත ජීවය. බුදු ජීවය. සදාචාරවාදී ජීවය. දේශපාලන ජීවය. විශාල බලන්න වේදිකා මේ කොට වගේ නොකෙටි මානසික ආකෘතිය අසරණයි. ඒකම මේ අසරණේ ගන්න දෙයකටම නටන්නේ. වැඩි වෙන මානසික අතර වෙනවා දන්නේ නේද? ඒක සාධනයක් කරන්නේ. සුනිතාගේ ඒක ටිකෙන් ටික දුර වෙන හැටර බලන්න අපි උච්චා දුර කරලා තියෙනවා කියලා මේ දෙකේ අපි අනිත් ඉස්තිම වල සෑහෙන ප්‍රමාණයක් ඒක කවදාකවත් කරන්න බැරි වෙන දේශල තියෙන කෙනෙක් කරලා කරනවා නැත්නම් ඒක නැතුව මේ ඉන්නේ ඒක දැකලා නෙමෙයි මේ විදිහට සංකීර්ණදී දැන් මේ වගේ මොකද දැනගෙන නෙමෙයි මේක අපි කරන්නේ ඒවලේ සාධ්‍ය කරන්නේ කියලා නේ. ඒකට නිදි නැන්නේ කවුරු කරන්නේ. අපි කියන්නේ. මේ සතුටේ. අපි සීලක් නැහැ අපි අහනවා ඔක්කොත් අපි ඉතින් සීලක් කියන්නේ මේ ටික සතුට වෙලා. අපි මේකම සමාන කරමු කියලා දැක්කේ නැහැ. කරා කියන හැටි කරන්නේ කොහොමද කියලා. අර වැඩිව වෙන සුනේ ආවනේ කරන පාඩකයන් ඒක ශුන්‍යතලෝක අපේක්ෂු මතු වාදාකසති කියලා ඒ පුස්තකාන්ත දේශනා කළා තියෙනවා පාරණයක මේක කිහිපයක් විදිහට පාරණයක රූපේ තියෙනවා විවිධ ලක්ෂණ දෙයක් අතර වැඩි මේකෙන් කියපු ගමන් මේ විවිධ කටින්කම ආරාම ආරම්භ රූපේ නිසා ආලන්තරේ කවුද? කකෙන් මේ කාණේක මෙහෙම වෙන්නේ කියපු ගමන් ජීවිතේ මේක වෙනවා විශේෂයෙන්ම පරිචය වෙනවා සෝදේන මානෙව දුක්පාර විතර. මේක කියන්නේ අපරාධයේ ජීවිතවල කරන්නේ ආරම්භ අවශ්‍යයි ලවකට මේ කුල් මහත යනකොට මේ ගමන පැටලලා යනවා. ඔය තමයි දැන් අපි කිව්ව ගලන. ඒක පිස්සු දෙයක් උත්තර දෙයක් ඒ කිව්ව කාරණේ ලේසි නෑ. ඒකට බැහැ කොහොමද කොහේ. කොහොමද කිව්ව ගලන. අයියෝ සිස්ටම් එකට මොකක්ද? ඒක අලුත් කරේ කරන්නේ. මුචි කල්ලා කන්නාඩි නෙමෙයි කිව්වේ. චිත්‍ර ගෝචික කරනාඩි නෙමෙයි කිව්වේ. එන්නේ අන්නක නගර පාරේ කනවා මන්ට ඒක පිළිගන්නවා තමයි යාන කතා ගන්න බෑනේ අපේලාදී මොනවා මුලක ප්‍රයත්න තියෙන්නේ කියලා වෙලා තියෙන්නේ. අපිටම වචාවිද එහෙම තමයි නම් මේක වෙන්නේ. ඉතින් මම ආයෙත් කරනවා මම මේක දුක් කරගන්න දුක් කරගන්න තමයි වෙන්නේ. ඒක තමයි අසහනයක් වෙන්නේ. ආලල්ලයි කිසිම කෙනෙක් එකක් කියලා බලන්න ඔකට කඩ වෙච්ච එකක් බාලල්ලාගේ ඉන්න මිනිස්සු කොහොමද බලනවා මේ මනස කොහෙන් කියලා ඔය දෙක අතවල ප්‍රශ්නයක් මම විදසක් මඩඩා වැඩ කරලා ඉඳි මම සාකච්ඡා කරලා කිව්වා බොහෝ කරගෙන ගොඩනැගෙන්නේ කිව්වා අනිත් කියනයි සම්මනා කරනවා මම ඒක විපාක කරනවා නෙවෙයි. ඒ වෙලෙ මේක දෙකක්ම යන වෙලා තියෙනවා. මම මේ මොකද මලක දවසකට ඊනෙත් වෙනවා. කියන වාක් ලැබුවේ ඉතින් ඊනෙත් කරනවා. ඒක සීරියස් එකක් මට වෙලිලා කියනවා මේක නිසා පරිස්සම් වෙන්න. ඊට පස්සේ මම කිව්වා දැන් ගොඩාක් වැඩි ඉවරයි. කටියෙන් දෙන්න අනිවාර්ය දෙයක් මම දැන් ඔයගොල්ලන්ට මට කතා කරන්න ගිහලා ගොඩාක් වැඩ තියෙනවා මේ දෙක කරදරයි මම යන්නේ ඔයගොල්ලෝ දැන් මගේ ආදායමට ඉහාර විශ්කන්නේ අවශ්‍ය වන්නේ ඕ මේක තමයි වෙන්නේ ඒක අපි පූජා කරනවා අනුරෝධ සත්‍ය දෙකල පුරුද්දක වපාන ඉතින් නඩනවා ඒක ඕගොල්ලන්ට කියන්නේ ඕගොල්ලෝ කතා කරගන්න ඒ නිසා මේ දකින්න දේ උඹට ලක්ෂ ඒක සෝබනේ කියන්නේ සෝබනේ කියන්නේ සෝබන කරනවා මායාවේ මොකද නැගන්න දැනෙන අපි චුතිකයි අපි ඒකට අපි ප්‍රයෝජන කරනවා ඒකට ඇති ඇති කතා මොකාවට කරලා ඉතින් අපි සම්පූර්ණ මිනිස්සුන් අපි මේකට අපි පිළිගන්නවා මොන්නේ දන්නේ කියන්නේ දැන් ඉතින් ඉන්න බලපෑම් දෙකේ දුක් බලපෑම් මේ නවකන සෞඛ්‍යකාර ශරීරික කවුලකදී මෙච්චර ලෝකේ සංකීර්ණී අපි ඔක්කේ ජීවිතේ අපි විසඳන වෙලාවෙන් ගන්න වෙලාවට ඇති සිද්ධ මාසෙක මේකේ අගේ කරන්නේ ඇතුළ මේ ඉතිරදී මේ මුචිලා කරලා ලබලකට අපි අර ඉතින් මේ මම දැක්කේ සුන්දරයි නෑනදීම සිංහකාර ඔය අපේ දෙකල මාර්ග කාර්යකාරී තමයි සදාකාරව පාපුවේ ඒ මහලු දෙයක් මයන්යි විශේෂ දෙයක් මේක ඕන දෙන මේක අනුකූල සීකා අනුකූල ක්‍රියා අනුකූල සදා කියන්නේ පොදු සෝරස් වල ලයිෆ් එක සීක්ෂි කියන මාර්ගයේ ප්‍රතිස්ථාපනය කරන ප්‍රතිස්ථාපනය කරන ස්වාමීන් වහන්සේ අවසරයි මේ ඉතින් ස්වාමීන් වහන්සේ මැද මේ සූත ධර්ම ටික ගෙවිලා ගෙවිලා යනකොට දැන් ආස්වාස ප්‍රසවාසයේ තිබුණු අපේ හිත ඒක රූප ධර්ම ගෙවිලා යනකොට එහෙම සූන් වෙලා සූන් වෙලා යනකොට මේ ඒතර ඒ දිහා බලන් ඉන්නේ අපි අර ආස්වාස ප්‍රසවාසයේ දිහා බලන් හිතේ හිතමද මෝඩකම. මේ පොඩ්ඩක් කරන ඉතිවලේ නැකරට දෙකකට චාරයක් ගන්නවා. ඔය තියෙන චාරක ඇතුලේ තියෙන විදිහට තියෙන්නේ ඒකේ වෙලාවට පයින් උදුවේ නිසා ඉතින් පොඩ්ඩක් චාරයක් නිසා විදිහට පවතින විශේෂයක්. ඒ නිසා කියනවා ධර්මයන්ගේ අනුව ප්‍රශ්න. මේ පාර ගැනීමෙන් මේ ධර්මයන් තමයි. මොකක්ද කරන්න එකක් නැහැ. මේ මේ මේ වෙලාවේ පැනනගේ දෙයක්. මේ පැනන දෙයක් අපි චිත්ත ප්‍රෝප්තිය කියනවා. සංතතිය කියනවා. සංතතිය ගන්න යට කරගන්න. ඉතින් මුලක් ඔය කියන එක තමයි. ඒතර ස්වාමීන් වහන්සේ ඒකත් සම්මාන සතුන් වෙනියන් යන්න මතක කරගන්න. ඒකට මොකද වෙන්නේ දෙන්නේ අර විඥානයේ ඒ මතක කිරීම කොහොමද සාන මට ඒක පොඩ්ඩක් ගැටලුවක් ඒ වෙනස් කරන්නේ අපිට මේ වෙනස් කරන්නේ රූපේ විතර බලන හිතක් වෙනස්. හිතට රූපේ වෙනස් වෙනවා කියන්නේ. රූපේ වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනකොට රූප වෙනස් වෙනකොට හිතේ වෙනස් වෙලා ඒක දැක බබා කරකට වෙනවා. බබා වෙන Thank you. Kriminalnya terus, itu terus. ගරු ස්වාමීන් වහන්සේ අපට අභිලෝකවල සිත්‍යයක් ලබා දීම ගැන ඔබ වහන්සේට බොහෝ පිං. ලබන වසරේ අපහට දින බොහෝක් ලබා දෙන්න කරුණාවෙන් ඉල්ලමි. මේ යකරන සම්බන්ධව කරන කාර්යයේ ඔල්ලිය අදහස නම් කියන්නේ ඔස්ට්‍රේලියාවේ දවස් 20ක් තියෙනවා ඉංග්‍රීසියෙන් දවස් 10යි ඉංග්‍රීසියෙන් දවස් 10යි දෙකම තුනක් කරන ප්‍රශ්නයක් නැහැ. මේකේ දවස් 5ක්. ඒ නිසා මේකේ කරපු තෝරන දොස් කියනවා. ඒක තමයි ආදර්ශයේ මේකේ කොම්පෝනන්ට්. ඉතින් මම දන්නවා ඒක ගමනක් කරනකොට මොකට මට ඒක ගැටි ඉංග්‍රීසි කියන කතාව කියලා ඇවිල්ලා මේකේ පස්සට මේ විදිහට එක එක තැන්වල මෙහෙම කරනකොට මම කියනවා පොලිය ඇති වැඩ 100ක තමාරගෙන එකකට වැඩි වෙන්න පුළුවන් තරම්. ඒක ඕඩ මෙන්න මෙන්න ප්‍රාන්තය. ඒක නිසා ඕම ඉඳලා ඒකට කරා. ඉතින් ඒකකොට කියන්නේ මොකද ඔබ වහන්සේ අනිකට වලට සාස් පාරක් දෙනවා මේ දවසේ සැදෙන්න මේක රටක් නෙවෙයි මේක මහද්දීය. මේකට වෙන වෙනම අරගෙන ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ ඩිමාන්ඩ් එක සප්ලයි ඩිමාන්ඩ් කියන්නේ. ඉතින් ඩිමාන්ඩ් එක වැඩි වෙනකොට ඒ විදිහට අපි හැදෙන හැදෙනවා. ඒකව තාක්ෂණ කියන්නේ. ඒ නිසා මේ ස්ථාන කරනකොට මේ සංවිධානය වෙලා. ඔස්ට්‍රේලියාවේ සංවිධානයේ ඇත්තට මෙහිදී සංධාය වශයෙන් කල්ප කරති ඉතින් ප්‍රෝග්‍රස් එකකින් දෙවිලා කවුද මේ දෙකේ ඉස්කෝලේ යන කාලේ පන්තියේ වල ලාභයේ දීලා කෙල්ලගෙනවා. මම ඉතින් දැන් දැක්කේ කොහොමද? මෙල්බන් මේ ඔස්ට්‍රේලියාවේ පස්සේ තියෙනවා. ඉති ඕගනයිස් කරගන්න. ඒක තමයි හිතත් එක්ක කතා කරන්නේ නැහැ. ඒක තමයි දෙයක් කියලා කතා කරන්නේ. මෙල්බන් වල පාටලා ඉන්නවා, ඒ රමණී ඉන්නවා. ඒ ක්‍රීමනාත් ඉන්නවා. ලංකා. ඒ පස්සේ දෙයක් කියලා බලන්න එහෙම අවශ්‍යතාවයක් තියෙනවා. ඒක හරි අපි එක තැනකට කරගෙන යනකොට ගොඩාක් සෙනගත් එක්ක ඒක සාකච්ඡා කරනවා. සංවිධායකට ඒක දෙනවා. ඒකල කතාන මම දෙනවා වගේ දෙයක්. මොකද මෙහි විශේෂම ප්‍රත්‍යවේද නම් 140ක් විතර වගේ දුරයි. ඉංග්‍රීසි ඉස්සරහ ගන්න. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ හරියම කතා කරනවා. ඒක ඉංග්‍රීසි එක මේකට සිංහලෙන් ගන්නවා. ඉතින් ඒගොල්ලෝ කියනවා ඉංග්‍රීසි එකක් කරපවන්න බැහැ. සිංහල එකක් කරපවන්න බැහැ. ඒක තමයි මේ විදිහට කරන්නේ. ඉතින් ඒක ඒක මේ හඟුම් බලව කතා කරන්නේ ඒ වැඩි වෙන කාලෙක ඒක ඕගනයිස් කරන කට්ටිය සැලකියා කරනවා මොකද මේ දවස් හතරක් පාටේ දවස් 10ක් කියන්නේ ඔය සාකච්ඡා කරපු කට්ටිය ඒක අරගෙන නවතින දෙවියන් පාට එනවා මොමෙන්ට් ඒකට පැටි වීකිතේ ඔය කතා කරනවා කරලා ඒක හරියට කරලා කරනවා ඒක හැබැයි ඒක ලොකු අසාධාරණයක් කරනව කියන්නේ බයි කියලා. සත්‍යයේ කරන දැනගෙන මේ මේ මේ කල්පනා කිරීමලාදී ඊශ්වර ප්‍රශ්නේ නායකයන් දෙවිලා ඒ නාමයේ සම්මාකේ සම්පූර්ණ මේකද දැන් පිළිගන්න කිසියෙක පිළිගන්නවා මේ ස්වාමීන් වහන්සේ අපිට කොහොමද කරලා මේ ඉංග්‍රීසි පමණක් කරන කාරණු පිළිස්සවට කරලා දෙන්නේ පන්සල් එක නම් දුක නම් වෙති දෙන්න. ඒ ඒගොල්ලෝ වැය වෙන අපිට නෑ ඒගොල්ලෝ තමයි පාරක් එක. නැන්ද දෙවෙනි නම් දෙවිදෙච්ච එකේ කතාව කරගන්න. ඊට වෙනම ආයෙමයි ඒකත් කතා කරගෙන මොකදවන්ත මොකද ඕනිසි වලට කියන්නේ. සංවිධායකත් ඒ කතා කරලා අවදායකව දෙන්න සිද්ධ කරගන්න. මම දැන් අර කන්නේ උඩට දෙන්නේ. ඊළඟ එක කට්ටියක දෙලා. දැන් මම මොනවද දෙන්න කියලා. සයිමාසයන්වා දෙවෙනි දවස් 10 ඉඳලා දවස් 15 සෑහෙන දවස් 15 එදා සතියේ අපරාධ නිවැරදි මේ කරකට තමයි කතා කරන්නේ ඕල ඉස්සරහට දෙනවා මේ ඕල ඇතුලේ ඒක හොඳට යනවා අනවශ්‍ය දිනු කිලිමේදී මේ සංවිධානයකින් කටයුතු වෙලා සුදුසු ආයෝජිත කරගෙන ඉඳලාරුත්තේ මේ නිසිනුන රටගෙන වල දවස් 21ක් වෙනවා ඔස්ට්‍රේලියාවේ දෙන්න ඕන කෙනෙක් ඒක එහෙම නම් ඒක 40කට ඉන්න බෑ. මේ වගේ සෞඛ්‍යයක් එකක්. මම තුන් දිනේ දැන් අවුරුදු දෙකක් ඉස්සෙල්ලා. ඒකයි කියන්නේ ඉංග්‍රීසි දෙවිච්චේ කාරියකෝ වෙනවා අවුරුද්දක මේක උන්දයක් කරනවා අරගෙන දෙපා. ඔස්සියක් දෙනවා අපිට කියන්නේ. ඉතින් වගේ මේ ඉතින් ඔක්කොම ලැබෙලා පොදු සාකච්ඡාවක් වෙනවා. මුලිකල කියන්නේ මට දැඩිලි විලාන ආව ඉස්සලා කිව්වේ මාස දෙකකට ඩිම් කරගන්න. ඊට පස්සේ කියු පැට්ටිය කියලා මම ඇවිදින් කොට අඳන්න ඇවිල්ලා කියනවා. ලක්මේ ලක්මීසු ආරකරණය බලන්නේ ඉඳලා කිව්වා ඒක අපිට දැනගන්න ඕනේ කමිටි ගොඩනගන්න. ඒක ගොඩාක් තුනයි තවත් ටිකක් තමයි ආරසාවක් මේ විදිහට තමයි. ඒක තමයි මට සතුටු වෙලා තියෙන්නේ. ඒ මම කිසි දෙයකට මම නීතිකරම් දැනගන්න බැහැ. ධනය කියලා හෝ මාතය කියලා කරන්නේ. අවස්ථාවකම ඒ ඉක්මනට එකට මේ තීන්දුව වෙන්නේ ප්‍රතිපත්ති වරක් කියන්නේ අයිතිවාසිකම උචිත ඕගනයිසර්ස් දෙන්නක මම ආධිකාරය. ඒකවල භාවනා කරලා ඒකවල මට සාධි වෙන්නේ ඒක සංසකවල සාධි. කටුත් ගැට ගන්න අය. මේක සංධානය කළ සුදුසක් කරලා තියෙනවා. ආදර ස්වාමීන් වහන්සේ පර්යංකේක ආනාපාන භාවනාවේදී පර්යංකගත ආනාපාන භාවනාවේදී ආශ්වාස ප්‍රාශ්වාස රැලි තේමීතර රැලි සුගමහ සංසිද්ධම අවස්ථාවේ ඉතා කෙටි හා ඉතා දිගු අවස්ථාව අද්දපෙමි. මෙම මෙය පරයන්ක කීපයකදී සිදුවේ. එක් පරයන්කයකදී එකොළොස් ආකාරයකින් ඒ දැකිය නොහැකි වෙන්නේ. සමාධිගත වූ පසු ආනාපානය නොදැනෙන නිසාය නොදැනෙන නිසාය 11 ආකාරයේ ඉතින් යාට පොඩ්ඩක් ගැලපෙන වචන නේද මම 11 ආකාරයේ හෙවත් වදින විදිහට තියෙන්නේ 11 ආකාරයේ හෙවත් වනතුරු නිරීක්ෂණය කළ යුතුද ගෙවන්නේ ඒකලෙහි තියෙන ඒකලස ආකාරයේ ගෙවන් වනතුරු නිරීක්ෂණය කළ යුතුයි. නැතිනම් ඒ සමාධියට අනුබලයක් වනත. පැහැදිලි කර දෙන්නේ ඒක තරහ තියෙන ඉතින් මේක ඉවර කරලා බලන්න. සීසසරේ මාසෝපසකච්ඡා වේදනා වේදනා පත්‍ය කරනවා කියලා වැඩ පිළිවෙලක් වෙනවා. අනිවාර්යයෙන්ම විදිහට විදිහට මේක තමයි මේ කියන පද්ධතිය තමයි තාමත් දෙකකට එකතු කරලා දෙකකට දෙකකට ඇහැගෙන කලකින් ඉන්නේ ඇහැයි මේක කන දෙවේ නාසය දෙවේ දිවේ ඇහැ කියලා තියෙනවා. ඒක කනකොට රූපේ කියන බලද්දී සත්‍යයෙන් සත්‍යයක් එකක් ඇතුළේ රූපයක් කියලා තියෙනවා. ඒකෝත් ඒකට විඥානයෙන් හරි දැක්කත් වෙනවා ඇහැ. ඒක ඇහැට කියන කෙනෙක් තියෙනවා. ඒ ගන්න වේදනාව දෙක ගන්න බෑ. ඒක ඇඟට හැදේ. සීතා වේයයන්ට සූතුවා. ඒසත් සීතා වේයයන්ට සූති කරනවා. ඒකවලට ඒක. ඒසයි ස්පර්ශයක් කියන්නේ කරලා කියන්නේ. ඕනම දෙයක එක පැත්තකට. ඒකට දැනගන්න ඊළඟ පිටසින් වෙන පැත්තකට දෙන්න එක තමයි තේරෙන්නේ. ඒකෝදී අපි අපේ කරලා ගන්න බැරි. එයා අන්නතර කරගෙන ගන්න බැරි. අපි නැවත නැවත බලන්නේ විවිධ වර්ග දෙන්නේ නිසා. theoretical <laughs> vaccine උදාහරණයක් විදිහට උපරිමයේ කොලක් දැන් වෙනවා උඹ දැන් බලනකොට මේ මේ පොරොස් එක දැක්කම අපි ඩෝස් එක දැක්කම කිව්වේ සීන් එකකට බය වෙනවා කියලා වැරදිලා තියෙනවා. ඉතින් ඒක සීන් පැත්තත් පොරොස් පැත්ත වගේ ඒකම අලංගු පැති ওই දෙකම මම අනුමන්නේ පා වෙන කම්මැලි වෙලා කරනවා හරි ආසාවෙන් දෙන්නේ. ඉතින් ආසාවෙන් දෙන්නේ ආරම්භයෙන් කතා කරනවා කම්මැලිවට එපා වෙනවනේ. එහෙම කරන්නේ එපා කම්මැලි වෙන. අර කන්නේ අර කම්මැලි වෙන එක ඒක තියෙනවා. ආසාවෙන් එකත් ඒක දැක්ක දැක්ක දෙන්න දෙකේ ඒක බලන්න. 11යි කරන්නේ. ඒ නිසයි අත්‍යසි වෙනකොට ඒ ටික අනුමාන ඥානය කරලා ලක්ෂණ වල ගහලා පස්සට ඇවිල්ලා ග්‍රහ ගන්න දෙන්නේ. ඒක අන්තිම විදියට මේ ගන්නවා කරන්නේ. ඒක නැත්තම් මේ පුදුම මනසක් එකක් දැක්කයි කියලා ආරම්භ වෙන්නත් පුළුවන්. අස්තනාවිත දැකපු දෙයක් හොඳනේට ප්‍රතික්ෂේප කරනවා. ඉතින් භාවනාදී අපි ප්‍රතික්ෂේප සහ අපේක්ෂාවට තියෙන කාරණා විශ්වාසයි. ඉතින් අපේක්ෂාවෙන් කරොත් ප්‍රතික්ෂේප කරනවා. එන්න විදිහ එන හැටි බලනකොට ජීවිතේ මේ ගල්ගොන් කතාවක අනවයි එක විදිහට ඒක ඒක විදිහට යනවා. ඇත්තටම මානසික කරන්නේ ඉතින් මේ අලසන දරගන්න ඕනේ. වැඩි වෙලා බලන්න බලන්න වැඩි කර කර බලන්න. ඉතින් අර පරම මතකත් ඇගේ තමයි උදව් කරන්න බැරි. මේක දැකලා තමයි මේක දැන් ලොකද. අපි මේ අලුත් කරලා ඉතින් ඒක අපි දෙකාවක් කරගන්නවා. ප්‍රමාණාත්මක දිනුවක් අපේ මාස්ක දිනුවක් තියෙනවා. එකක් තමයි මොඩලකට කරලා අනිත් එක තමයි ඉරිදි කම්මැලි වැඩේ. සියෙන් පැටිකල ඈත පැටිකල කියන භාවනා කාලා දෙනසු දිගට කරා. අනේ යෙසු මෙවි කියන ඕරුත්ත තේනවා කියන්නේ සමාධියේදී සක්මන් වරන්තුල වංචනික ධර්ම හා කද්ද වචනේ ඥානය නෙමෙයි ඥාන හඳුනා ගැනීමක් ගැන පැහැදිලි කර දෙන ඥානද සත්‍ය සමාධියේ වරන්තුල සත්‍යන එහා වංචනික ධර්ම හා යමතුම ගුරුජයදී කුමාන ඈ ඥානදා ඥාන හඳුනා ගැනීමක් කල හැකි හඳුනා ගැනීමක් ගැන පැහැදිලි කර දෙන්න. ඊළඟට පැහැදිලි වෙන හොඳයි. අපිට උච්චාරණ කරන්න සෑම දෙයක්. දුන්න අන්න නිකන් වගේ නේද? ගන්න දෙයක් ඇයි අලුතෙන් ඉල්ලන්න. අලුතෙන් ඉන්නව මේකම ඉතින් වෙනස් කරලා යන්න තියෙනවා. නරකක් වෙන්නේ. කියලා දෙයක් ඇතිවෙච්චකත්සේ. අලුත් දේවල් වලට තුඹ බැඳීමක්. ඉතින් අපිට ඒ නිසා දෙයක් ඕක විතර අපේ විදිහට ගලපන්නේ නැත්නම් ඉතින් ඒක අපිට බලපාප අර කුළුමලකට කියලා තමයි ඒකට ගන්න පිළිගන්නව වේපරි සත්‍යකමක් කියනවා. චිත්තකරණේ තියෙන වෙනම කොටසක්. ඒක පටවිද මානසික විද්‍යාවට කොහොමදක්වත් සම්බන්ධ උදේසයි කොල්ලේ සයිකලොජි ගැන කතා කරන ඕනම කෙනෙක් ගන්නවා. ඒ කතා කරන හිතේ තත්ත්වයන් ඒ වංචනික බව මේ හිත මත වංචිත කරන මේ හිත බලකාරී කියන කිසිම වගේ වයික කෙනෙක් හිතන්නේ ඒ කියන්නේ හිත තමයි මට කොහොම සැලකගෙන සියල්ල කරගෙන කල්යනා මිත්‍යයි. දැනගෙන මායාවක් කොළොන්නදී පැතිරෙන මායාවක් සම්පූර්ණ මායාවක් කියලා අපි දාස භාවයෙන් වැඩ කරනවාන්නේ වාක්‍ය භෝගී වීමකට බලන්න. ඉතින් මොනම දෙයක් අසුද සිද්ධියක් නැහැ. කොයි දේක් බලන්නේ? ඉංග්‍රීසි දේවල් කරගෙන ගියාම සුභාසුභ හරි අදුකුත් නැහැ. විද්දයක් නැහැ. මොකද මේක අසුද වැඩක් නැහැ. බුදු ගහන්න බෑ කියලා මේ වැඩක් එක්ක. විපස්සනාවක් තියාගන්න එපා කිසිම දෙයක් කරන්නේ වෙලා අහුද ටික ගැටෙද මම ගන්නේ වන්නේ කියලා ගහන ගායි තියෙන්නේ උඹට කියන්නේ පරිලාස. උදාහරණයක් ගන්න පොඩ්ඩක් ඔබ සම්ප්‍රදාය කරලා. අපි දැනගන්න ඕනේ හැම ධර්මයකට අගලුවස් කියලා වගේ ගහන කරන කපේ කරන්නේ කියන්නේ. අවනාලේ මේක. ඉන්න දැනගන්න ඕනේ මේ අපකරා සාධන ස්වරූපයෙන් එන හැම එක්කෙනෙක්ම පිටිපස්සේ න්යාය කරනවා. ඒක ස්තෝත්‍ර ගායනා කරගෙන අන්න මේ සමාකාරී අරකටින් යනපත් මේක කාර්ය කෙරෙන තේ සාගිත කරගෙන මාර්ගය බල බල දෙයට ආන්නේ සූර්ය උදා වෙනතුරු පිළිබැයි අපි කොහොමද දන්නේ කවුරුත් වට ගන්න ඕනෙත් නැහැ ඔගල ගන්න ඕනෙත් නැහැ ගන්න සාර්ථක ඉච්ඡේව තමයි ආයෙත් කටි වෙන කඩේ ඉන්නේ නැහැ දැන් දෙන්න මම වඩනවා එච්චර. ඒ වගේ සාපකතා මෛත්‍රීකතා සංකල්ප මායාවයි කියන්නේ. මේ විපස්සනාදී ඒක දකින්න උත්සාහ කරනවා. අපි ඒක කතා කරනකොට යටි අදහසක් ඇතිවෙලා කතා කරනවා. මේක අතිශෝක්තියක් කතා කරනවා. එහෙනම් මේ හිත ගන්න කතා කරන්නේ ඒකකින් මම ඒකට බලන්නේ. ඒක කවුරු හරි ඒක කියන්නේ ඒක අපේ කෞෂලක විස්තර විතරයි. ඒක අපේ දැනුම කවදාකවත් පාඩම් දෙවන්නේ නැහැ. ඒක තමයි දැනගන්න. කියන යන්නේ කාලවකව ඔපේකට සෝබදේකට නැත්නම් ගේම ඉස්සර ගන්නවා. ඒ කොහොමේ අතිශක්තිය ආරවටන මේ සෝබදේ අතරේ ගන්නවා. ඒක තමයි බහිඳෝන ප්‍රයෝජනය කරලා අවශ්‍ය දේ කරලා පස්සේ ඉච්ඡන අතිකට වෙන්නේ කියන්නේ. ඒ නිසා වටිනාකම කියන කාර්යය මාගේ ඉස්සරහින් ලෝකෙ දෙනකොටම ජීවිතේ වරිදී කයි අතිවිද පෙළ දෙන්නේ මොකද තමයි ඉඳගෙන වෙනසක් දැන් දැන් අන්න විදිහට දුර පාපයි කියන්නේ අපිට තේරෙනවා කියලා කියනකොට මේකේ තියෙනවා මේ කරන්නේ දෙයක් බලනවා උදාහරණ ප්‍රකාශයක් ඒ මේ සමාධියකදී කරන්නේ ධ්‍යාන නම් නැහැ ඉඳලා තියෙන සක්මනේදී වීර්යය ප්‍රවැඩෙන්නේ ධ්‍යාන භාවනා දෙකේදී ඉඳගෙන ඉන්නකොට අසුරුත් මහරහතන් වහන්සේ වගේ සමහර ඥාන කලනවා සාධාරණයක් තියෙනවා. ඕනේ ඉරියව්ව කියලා ගන්න ඒකයි වශයෙන්. නැත්නම් දුර දෙන්නට පුළුවන් කියන්නේ සමාජීය බලයෙන් සමාජීය දෙයක් තමයි. ඒ සම්මුතිය කරලා දෙනවා අසුරුත් සාධාරණයක් සිද්ධියක් තියෙනවා. අර කලනවා සාධාරණයක් සමාජීය සක්මනාදී ඉතිහාන කතා කරන කතා කරන ඒක අවශ්‍ය වෙන දෙයින් හිතදම තමයි නියෝජනය කරන්න කටහඬක් තියෙනවා. මුලින්ම ලබන්නේ දුක් ඒවා මුලින්ම අපාය සැරේකක් තියෙනවා. ඒක ගන්න දෙයින් අර බාහිර දේවල් තියෙනවා. උදාහරණයක් ප්‍රයෝගයකට අපිට කතාපත් දෙක තේරෙන්නේ ඒකට අපි කතා කරනකොට උඹලා කතාව කියනවා. අපි ශක්තිය පුරුදුකලා ශක්තිය කියන්නේ මෙලොවේ මල්ලිය. ඒක දුන්නා ශක්තිය කියන්නේ සෝබරියට හලවට්ටම නැතුව නවාකාරණ නැතුව ජීවත් වෙන මිනිහට යෝගාවචරය. අපි මේකේ ආවර්තන දෙකෙන් තමයි කවුලියන්නේ. අසුසුයි කරන දේ කරන්නේ නේද අපි අනුකම්පාවෝදේ කටලා ඉන්නේ. කොහොම ලස්සනනේ ආස්තිකට විද්‍යාවට විද්‍යාවට. ඒක නිසා මේ ඉතලකට කියන්නේ සමන්ත්‍රාණම් තපෝසු. අපි ගෙවල් වල අනිත් එක එකට උපන් සහෝදර සහෝදරත්වයේ ගන්න දායකකම් කරනවා. ඒක කවුද? දාන කරන්නේ අපි සංගීතය අවශ්‍ය. මොකද මේ හම්බුනේ පැදී ඉන්නවා වගේ. තුන් තරසක් හරි. ඒක නිසා ඒ හරියන්නේ නැත්තම් ඒ උචාරණවත් ඒකවත් දෙකක් උචාරණයක් තියෙනවා. ප්‍රශ්නේ දැක්කම කරන්නේ. නමුත් මම කියනවා ඒ ඒ කනසාති කියනවා කෙලෙස් එක්කාරකම් කියනවා. අන්න ඒකේ කොටසක් තියෙනවා ඒ වචනයක ධර්ම විශ්ල කරලා. ඒ නැත්නම් මේකත් මේ කියනවා අපි අස්සන වෙලා කියලා කියනවා. ඒවා මුතේ ද්වේෂය වස්තු. වෛද්‍ය මුතේ වාගේ වස්තු. විචිකිච්ඡා වෛද්‍ය මුතේ විචිකිච්ඡා වස්තු. ඒ අනිත් ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියලා ඔබතුම නිදී නිදියක් කියනවා අරුතුමක් සත්‍යය. ඒ වගේම අලව සංඥාවක් තියෙනවා. ඒ වගේම මට මොනවද මොනවද කියලා කියන්නේ මම බලාපොරොත්තු වෙන්නේ මාර්ගය ලැබිලා නැහැ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බලව නිදී නෙවෙයි ඒක කියන්නේ උද්දච්චය කියලා. ඒ කියන්නේ සුදු ආලෝකයක් මේ පහළලා තියෙන මෙන්න මේක කියනවා. මොකද මාර්ගපදයෙන් ඔලෙදුනේ සැකලෝ කියන චිකිච්ඡාව. මේ ජීවන තුන මේ ගුණ තුනක් කියලා කතාවෙන් කියලා කියනවා මේක දැනගන්න ගන්න බෑ. ඒසාරේ ඒකම දැනගෙන වරමකට වල පස්සේ ඒ වයිසෙට මේක ආඥානකට දීලා ගත්ත දේවල් වෙන දුක නෙමෙයි දුක. ඒක ආත්මික සමයයි. මේක දැනගත්තම පස්සේ ඉන්න වෙනවා. සැපෙත් ගන්නකොට අඳුරගත්තම සීය. කරන්න අපි අතවදින බලවත්. කරන්නේ දැකීම බලවත්. දෙන්නා දෙන්නේ දකින්න ඕන. ඒකවල හිටිය අර ප්‍රාර්ථනා වයරේ තමයි. මේ භාවනා කරන සත්‍ය ජීවත් වෙන ළඟදී අර ඒ දිනේ කරන්නේ එකට සත්‍ය සාකච්ඡා කරනවා. කියනවා ඔයාලා කඩ දුව දාගෙන ඉන්නේ. සාගරණත් පයිස. ඉතින් කඩට දාගෙන ඉඳලා ඉස්සරහට මොනවද තියෙන්නේ නැහැ තේරෙන්නේ. මොන් කියන්නේ අහන්න ඕන. උඹවද නැහැ. මේකේ දැන් බලන්න ගෙදර ගියාට පස්සේ අයිස් ක්‍රීම් දෙනවා තමයි වෙන්නේ ඇතුලේ. මොකද කියන්නේ දැන් අනික ඕවල්ලේ කරවන්න. ඒ සිලෙක්ටින් ඉයරින් වේ. මේ තරම් වචන බයි. මොකද ප්‍රෝග්‍රෑම් කරන එක ඔක්කොම ඔෆ් කරලා. ඒක වෙන්නේ මේක. ඉතින් ඒ වගේ කන දෙයක් අත්දැකලා හිතුවා තමයි ඒක පොඩ්ඩක් උන්නේ. ඉතින් අද දෙකක් මට නවිලා කියනවා මම මේක නෑ කරන්නේ දුස්සු පිළිවෙලට වෙලා තියෙනවා. අතුරුම සම්පූර්ණයෙන් මම ඕක කරේ කියලා කියනවා. මම කියනවා මේ අල්ලයිකටද මට ගිල දුන්නා. ඒක තමයි. ඒ ජීවිතේ වෙච්ච දේවල් අපිට කරලා ගන්න සම්විලාසට වෙන කිසි වෙමට ඒකේ සාධිත කරලා ගලවලා ඒ සමහරවල් සුලිගකට වැඩි බෑ. සමහරවල් කරගෙන යනවා. මුන්ද රත් වෙනවා ඉතින් මොකයි කරන්නේ කියලා මොකක්වත් නැහැ. ඒ හිතේ තරන්නේ චතක. ඒ හරිය ඒ කියන්නත් බෑ. අනුකම්පාවෙන් කියන්නත් බෑ. අදර කියන එකම ඒක සංස්කන්න මේ මම ගොරුව දෙකක්. මම ස්වාමීන් වහන්සේට ගෞරවයි. මේ කියන හඬෝද කියලා. නන්නවම නැහැ. පුදුමාකාර මේ මැටි බොක්ස් එකකට තියෙන්නේ. අලංක උනාට පස්සේ අපිට කියවන්නක් තියෙනවා මේ වංශනික ධර්ම කියලා කියන්නේ අල්ලගදාගත්ත දෙයිම. ඒක මේ දෙවිලි ගැලවෙනවා. අරක්කම නිදර්ශනීකම සුවාමතර කියන ගෞරවය යනකොට සුපිතිකයක් කරනවා කියන වෙනවා කියන එක පාඩමක් කියලා අමාරු උත්සාහයක් කරන දෙයක් තමයි වේකන් වාසිය ප්‍රතික්ෂේප කරනවා. කරුණා සංවංශ සක්මන් භාවනාව වැඩි දියුණු කර ගැනීම ගැනීමට පහත යටහීම් ප්‍රකාශ ප්‍රශ්න විහා නිවැරදි කර දෙනමින් කරුණාව නිදෙමි. එක සක්මන් භාවනාව සතියට පන්නරේ ලබා දී. වරන්තුලේ රූප ශබ්ද හා ගමන ගමනකට දීර්ඝව ක්‍රියාත්මක කරයි. දෙක එහිදී තිබිය හැකි එකම අරමුණ පාද එසවීම ගෙනියීම තැබීම වරින්දුර පියවර තැබීම හා ඒ සම්බන්ධ කරුණු මේ ගැටුව සල්ගතයි වරන්තුන් දෙතින් තුන වෙනත් කරුණු තිබිය හැකිද තිබෙනම් එහි එවැනි අරමුණු කීපයක් ලබා දෙන්න හතරවෙනි එක ලබා දී ඇති අත්පොතේ දාශේ පිටුව සහ පිටිය සක්මන් භාවනාව නිරීක්ෂණය කළ හැකි ධර්ම කරුණු නිදසුන් කීපයක් බලාපොරොත්තු ධර්ම කරුණු මෙනෙහි කිරීම ධර්ම කරුණු නිරීක්ෂණය කිරීම මේ නේද අවශ්‍ය නම් මගේ ප්‍රශ්නේ මුතහැදිලි තැන් තවදුරටත් ඉදිරිපත් කරන්න. ඉතා කරුණාවෙන් ගැටළු තැන්ද පැහැදිලි කළ දෙන්නේ ඉතාලම ඉල්ලා සිටිනවා. ආයතන කියලා කරලා දෙන්නේ මේකේ පේන දේවල් ඇහෙන දේවල් චේතනාපූර්වක ක්‍රියාත්මක වෙන සංකම ඔක්කොම ධානිය කියන සම්බන්ධයෙන් නමුත් අද කරන්නේ ඒ රූප ශබ්ද දෙකම පවතින. ඒක ඇහිනවා. ඒක උනත් ළඟට ගත්තොත් අපි අතරින් හතරෙන් අතීතයක් කියන්නේ. ආ කියන්නේ. ඒක කොල්ලේ මට ප්‍රශ්නයක් නැහැ නේ. ඒ නිසා මේ කතර දාගත්තම <laughs> ඒ විදිහට විවිධ බාධා විවිධ අභියෝග යටතේදී ඉදිරියට යන්න තමයි. ඊට පස්සේ ඊට පස්සේ මේ විශේෂයෙන් දුන්නකට ඉතිරි බාධාවල් ඉතිරි අභියෝග ගොඩක් වෙනවා සම්පූර්ණ සාන්ත කරන ඉතිරිවල දෙවි ගොඩාක් ලක්ෂණ ගන්නවා ඒ සක්මන් කරනකොට අධ්‍යයන කරනවා අවරේ කරනවා කුෂි කරනවා අධ්‍යයන කරනවා යම් කිසිම සක්මනේදී අපේ පාඩක පුත්‍රකට උදාහරණයක් අපේ කලේරෝ බාර කියලා ඒ ලබාගෙන තිබුණ දේවල් අපට කලේරෝ වෙන්න පුළුවන්. ඊට වැඩි වෙනවා. වැඩි වෙනවා උදාහරණයක් අපට ඒක සිද්ධ වෙනවා මේ වැඩ දෙක දැන් මේ තුන්වෙනි එක හරියට ගන්න බලන්නේ නැහැ දැන් වැඩ දෙන්න උඹ බලනවා අපිට මේක එහෙම නැතුව ඒක කරලා ආයෙලා ගන්න වෙච්ච මොකක් අපිට බලන්න දැන් ඒ විදිහට තමයි මේක දිවිලා ඉස්සක්කෙන් කරන විවිධ සියලු ආකාරයකට පාගන්න ඇතිවෙන කටයුතු කරලා යන්නේ ටිකක් කරකට තියෙන කටයුතු මේක විද්‍යාවේ මේ කුෂිකත්වයේ විශ්ව රාගය ඇතුළේදී සියලු ප්‍රශ්න ප්‍රතිවේදය සොඳය ආලෝකයේ සියල්ලදීම මොහයක් වල බලනවා. අන්නකද ජීවිතේ තුලා. උන්ටම කොහොම වේ මොකක්ද කරන්නේ. උන්ට බලන ඔක්කොම උපරිම සාධක යටද විතරක් කොහොමද. අච්චා. ඊපස්සේ ඒ භෝගය පරිශනාදා දෙන්නේ පිට. ශේෂ්ත්‍රය වල බලන ඒක ඇති වෙන්නේ සොබේ කරනවා. ඇති වෙන්නේ වල වෙනවා. ඇති වෙන්න පුළුවන් දෙයක්. සුසුදාලේ කියන සාමාන්‍ය කප්පේ. එතකොට අදාසන්නේ ඒක ඇතුළේ ගන්න එකයි සීලය ඇතුළේ ඊ ගැට ගන්න. තරහක් වෙන්න බෑ. ඒකට පස්සේ ඒක දෙනම දක්ෂ වගේ මොනිය කියලා කියනවා අපිට විතරක් අපේ වෙන පදේශන මාර්ගය වෙනවා දක්ෂ රෝගේ. අපි දක්ෂ බෝලේ ලෝකිකාවල කියන ප්‍රසාරිතයට ඕන. එතකොට පරිශනාකාරී දේශනක් කියන්නේ සිහිය මෙතන ඊළඟට ඒකට පරිශීලනය කරනවා පරිශීලනකාරයේ ඉතිරිච්චන ශිෂ්‍ය මෙතන ගොවිලා දෙක ඉන්නේ සාමාන්‍ය ගොවියට යනකොට කරක් එතකොට එන අශ්‍රයෙන් දැන් කවම බෝධිකදී 140කට වැඩි නැත්නම් ගොවිය බාර ගන්න බැහැ සිදුවුණු ගණන් නිසා ඒ තරම් ජීවිතයක් තියෙද්දි දැනට වවන භූමියේ සම්ප්‍රදාන භූමියට වැඩිය සදාතන භූමියට සීලාසන වැඩි විතරයි අර ජීවිතයෙන් සැලකේ ආසන්න කාමාරත් කරලා අය ඒක නැතුව දෙයක්. ඒ නිසා අපි පරිලෙන්න පරිලෙන්න නැත්තේ තමයි. සත්‍යදකිව මොනවාකට සත්‍ය වඩලා යම් යම් බාධා කරකල තියෙන මේ මේ බාධා කරන දෙන්නේ පරිශ. ඒක හුරු කරගත්තට පස්සේ යන තේරුවා. අපි කන්නේ යකට. මේ දැනගල පයින් යනවා. සම්පන්නවලට ඕනට. මේ අසංකේ යන්න පුළුවන්. චරවද. ඉතින් ඒක සත්‍යයෙන්ම පතුල් දෙකේනේ. ස්පර්ශයෙන් එදිනෙදී අතුල් පතුල් දෙකකට. අද කවුරුද? කවුරුද? එතකොට තොරතුරු ප්‍රමාණය සත්‍ය අඩුනොත් අභියෝගේ පාරකට වෙනවා. හැලෙනවා. සත්‍ය වැඩි වෙනත් එන්න පටන් ගන්නවා. ඒ නිසා අපි පිටිකේ කරනවා. ඒක නිසා මේ සුදේශක්තිය මතක් කරලා තියෙනවා. ඉතින්නේ මේ භාවනාව ගැන කියන බෞද්ධයන් අතර විතරයි කියන එක. ඒක පාරකට කරනවා. අපි දැන් හින්දු නට බෝලක් දෙන්නේ. විශ්ිනාට ලැබුණා කියලා. අතුලිකාට මේ මේ වෙනකොට ජනතා සතුරු ප්‍රකාශ කරලා තියෙනවා සියල 50 පිස්සු ජනපනම් කරනවා. හොඳම පිස්සු සතුරු. ඇයි මේක ඔබවොත් කරන ඕක නිසම කරන්න බැරි වැඩියක් කරලා ඒකේ දෙයක් ඉස්සරහට කරලා. එහෙම නැත්නම් ධ්‍යාන වලදී ඒ හිඳු කරේ අතේ ඉන්නේ නැහැ. එතන කියන්නේ සීකාරය කියනවා. මුස්ලිම් ආගමේ සීකාරය. ඒකෙන් මේ ඉතගෙන කැරගෙන කරව කරන්නේ. ඒකම භාවනා කරන විවිධ භාවනා කරන තියෙනවා. එකම භාවනා කරගෙන එක සම්පූර්ණ. යාළුවා. ඒක කියන දුදලා දීර්ඝ ගමනක් ගව කරනකොට සම්පූර්ණ කරන්න කරන්නේ. උච්චක පරිච්ඡේදයක් සම්බන්ධව තමයි ඇලෙන්නේ. අස්මනේ කලින් අස්මනේ කලින් විතරක් අතනාරේ වතුරක් නැතිවම අපිට ඒක සක්මන් හරියටම මේ දේල කියන කාරණා හොඳයි. ඒකදී හොඳට කරගෙන යනකොට ඒ සක්මනේ දුක බලන්නේ නැයි කියලා කිව්වද ඒ බලන් ඉඳ ගන්න කවු වෙනකොට උඹ බැලුණා ඒක විතර හදා ගන්න පුළුවන් ගැත්තේ නැත්නම් උන්ට තමන්ට බැලුවට නොබැලුවාසේ ඉන්නේ නැහැ. ඇරුණට නෑ වුණා සීන් ඇති වෙන්නේ සක්ම පරියක්. සක්ම තමයි ඒ නිසා සක්මට දුන්නොත් නැති කයිද දිනෙන්නද කියලා ඒ භාවනා දීපේ සක්කේ බෑහෙන දෙමෙනික තමයි සක්ම කියන්නේ. සක්ම කියන්නේ නැතුව එයාගේ සක්කරේ කරන්නේ ඕන් තරම් දෙයක් නටුවට යනවා මම වීඩියෝ තමයි. ඒක ගන්න බැරි නිසා මම ඒක සක්ම කරනවා. ඒක දැක්කම ඉතින් මේක වැඩේ නැත්නම් නැගිටවෙන්නේ නැති එකක්. නිසා සම්මානකාරක පාපු විද්‍යාවෙන් දේශනා කරන වරක්ෂල වරක්ෂලා ඒගොල්ලන්ගේ විශ්වම දෙකේ ලින්ක් එක ඇවිල්ලා තියෙනවා. අර සම්මානකාරක වෙලා පාපු නිකන් ලින්ක් කරනවා. ඉන්ෂා කරනවා. ඒක තමයි නෝදේ කරන සිද්ධ වෙන්නේ. සත්‍යම කරගත්තාට අනිසංස වෙන්නේ නැත්නම් අපිට දුක්ඛය, දුක් දුක්ඛ ලැබෙන්නේ සම්මානකාරක. Thank you so much. සොනසේක පොඩ්ඩක් මේ අද චුට්ටක් මේ විස්තර විග්‍රහ කරන්න පුළුවන් මේ ඒ කියන්නේ අර මේ ඔබ වහන්සේ කියපු දේ ඉස්සරහට කරගෙන යන්නේ කියන එක ඒකෙන් හොඳටම කියවෙනවා දැනෙනවා මේ ඒ වුණාට අර මේ අපි දැන් ධර්ම කාරණය නිරීක්ෂණය කරන අපි සක්මන කරන ගමන් අපි කෙලින්ම අරමුණට යොදන්නේ මේ අපි කියන්නේ පියවර තැබීමට ඒ කියන්නේ ඇත්තටම සතියට පන්නරයක් ගන්න එක තමයි කියන එක හොඳටම වැටහෙන ඔබ වහන්සේ කියන විදිහට අර මම මේ මේ ඒ කියන්නේ පිටුවන්ක 30 තියෙනවා මේ ධර්ම කාරණා නිරීක්ෂණය කරන්න පුළුවන් කියලා මට පොඩ්ඩක් මේ නිරීක්ෂණයයි සම්පජාන්නේ කියලා කියන්නේ ඉකේයවක සත්‍ය පවත්තරා. ඉදියෝගේ ඉදියට මාරු වෙනකොට ඉදියාකට හොඳිස්ථානයේ සත්‍ය ප්‍රයත්නෙ සම්පජාන්නේ. මෙතන බලන්න කරලා අකුල දිගන්නේ. ඒක දන්නවා මේ කකුල දිගන්නේ කරන්න බෑ. අකුල දිගන්නේ නැත්නම් ඉගාරියට පස්සේ පුළුවන් භාවනා වේයකට කරන්න වෙන්නේ නැත්නම් වරණ දෙයක් නැහැ. ඒක නිසා කියනවා මේ ඒක දැක්කේ කුලින් ගන්න. ඉගෙන දැනගෙන හැඳිවිච්ච ගමන් ඉතින් ආයෙ සත්‍ය කරගන්න. එතකොට අතරමැදි කැඩුනේ සත්‍ය කරගන්න බැරි පස්සේ නැගිටින්නේ කියනවා. සත්‍ය වේදිච්ච වීම දිහා හැරෙන්න බෑ. හැරෙන්න ඕනේ වේදි කැඩෙනවා නිසා කැඩෙනවා. චේතන අවශ්‍යයි. අන්නේ සම්දිස්ථානයේදී මෙලකට සංදිවනදී සත්‍ය ප්‍රවැත්ම ඒකාකාරී යෝනි සම්දිස්ථාන ප්‍රවැත්ම විවිධාංගිකයි. එක්කිනොට අපි එක ජීවිතේ කාර්යපදයේ විදිහට කරනවා. ජීවිත දෙකක් කරකඩ තුනට සැලකලා ඉගෙන ගන්න කාර්යය. අතක කඩේ කඩන වෙලාව එක දෙක බොක් කර ගන්න නැතුව ක්ලච් එක දෙක ඉගෙන ගන්නකොට ඒක වෙනම අභ්‍යාසයක්. ඒ මේ නෝටි කියලා සංකේත දෙක හාවකට වැඩි දුරට කරකට පිටේ කොහේ කොයි පාගන්න යනවා කියන එක ප්‍රශ්නයක් නැහැ. ඒකම එන්නේ ඒකේ මෙහෙම කියන්නේ. අපි තමයි ඕනෑම මානේ කරව ගන්න සිග්නල් දාලා පැත්තට කරවන්න එතන ඇක්සිඩන්ට් වෙන්නේ. ඉතිරි දෙන අත්දැකීම ලයිසන්ස් හඳුනන්න හම්බ වෙන්නේ. ඒක කරලා කරලා කරලා කරලා ඒ එලෙවෙසිගේ පැත්තට මාරු කරන වෙලාව කියලා. කෙනෙක් දුවගෙනයි ගන්න කරලා දෙනවා පැත්තේ ගත්තොත් දැන් නරලන වෙලාවදී කීයකට තියෙනවා. ඒ ඒ ස්ථානයේදී පුළුවන් තරම් දැක්ම තියෙනවා. පුදුම හැලහැප්පීමක් ඇති කරන යන යන්නේ තමයි මේ අෂ්ටභව ධර්මයෙන් අපවෙන්නේ. ඒ වෙලේ මොකක්ද කියනවා අපි ආවාර මතක තියෙන බලන් කියලා කොහොමද කරන්නේ මේක. උත්තර ගත්තර පස්සේ ආදී සත්‍යකර තියෙනවා. අපි දන්නවා මේ ආධ්‍යාත්මික ලබේ. ඊන ඈන කරදරයකින් අපිට පොඩි අභ්‍යාසයක් දෙනවා. මේක තියෙන්නේ තෝකහසන් කියන එකකට කියන්නේ සත්‍ය කියන්නේ බලන්න. පටජාරාවේ සීීටි පේනවා. ඉච්ඡා වැඩ සිද්ධ වෙලා තියෙන්නේ මෙතන ආරම්භක උපදේශයන් නැගිටින්නේ සීයනකට. සීයන මොකද කියන්නේ දෙපිනක් සීයනවල බලන්නේ. අපි කන්නේ ඇඳගෙන මුතුල කියනකොට බාහනේ දාන්න ඕනේ භාවනා කරන්න කියලා කියන්නේ. කොහොම අබැද්ද සීයනවලදී සීයනවම කියන්නේ එතන කියන්නේ මේ උදාහරණයක්. උදාහරණයක් පොදු යොදනට මේ මේ පරීක්ෂණ කරන සයිසින් යෝජනාවක් යනවා යෝගේ නැතු බයි බයි දෙක ගන්නවා නෙමෙයි ඕකේ ඕකේ නැතු බයි බයි දෙක ගන්නවා කියලා ඒක අපි දෙන රහඩු විදියේ අදෝස් ගන්නයි කියන බංගේ ඔබ කරන්නේ නෝකෝ මම නම් කරන්නේ නිරේගාන තමයි ඇති අවශ්‍යතාවය. නිරේගාන තමයි ඇත්තටම අවශ්‍යතාවය. යොදලා බලන්න ඕන දුස්සල තමයි. දැනෙන්න එකට නොදැනී භාවනාවක් කියන දේසි කියලා ඒ කියන්නේ සමහර දේ කැඩෙනවා. සත්‍ය කියන්නේ සිල්ලාකාරය කියන්නේ විපස්සනා කරන්නේ සතියේ විවිධාංගීකරණය කරන්නේ ඉරියව්වට සංයෝජන කරන්නේ සල්ලි සැපේකටින් කරපින් කරන්නේ නැත්නම් risk levels and adventurous characteristics ඒකම ගන්න බෑ. එහෙම නැතුව මේ පරියන්ති වෙන කොච්චර සම්බන්ධය ගන්න ඒක නැති කියන්නේ වහ කන්නේ. නැති වෙනවා කියන සත්‍යයක් දැක්කම නැති. ඒක සම්පූර්ණ ඉච්ඡා කරනවා. සම්පූර්ණ දුරට ගලයි කියලා දැනෙන්නේ නැහැ. ඒක නම් මේකට කරලා තියෙනවා. දෙවෙනි හතිදී කියන්නේ මේකට කරනවා සුචිතයි. යෝගේකලක් කරන්නේ අපි අපිට ඉන්දියාව කරන්නේ. ඒකත් ඉන්දියාවට. පාරකට සත්‍යයක් වේදනාවක් කරනවා. මේ වේදනාව ආවට ඒ හතර වෙනත් සත්‍ය දානවක් කරනවාට. සත්‍යයක් ආවට සත්‍ය කරදර ගන්න දෙයක් කරගන්න ඕනේ සම්මත. සත්‍ය දානවක් කරනවා කියන දැනගන්න සත්‍යයක් ඉගෙන ගන්න. නිසා සත්‍යයට වඩින්න නෙවෙයි කියන්නේ මොකද ස්තුති කරන්නේ මේ සත්‍ය නිදාගෙන මට මේ සේවය කරන්න. ඒක කෙරෙහි සල්ලාන සම්බන්ධ. ඉතින් අපේ වචන තියෙනවා. දුන්නත් ස්වාමීන් වහන්සේ නිවනම ආරම්භ කරගෙන භවනා ජීවිතයක් දෙවන මාත් ඇතුළේ හැමදෙනාම අද හැමදෙම හැමදෙම කඩයින් පරීක්ෂණ දෙකක්ම දෙකටම සම්බන්ධ වීමට සිදුවන බව උභයංශයේ දේශනා තුළින්ම අසා ඇති අතර එය එසේම කියන පිළිගනි තිබේ. එහිදී ලැබෙන පළමු පදලිය ශ්‍රද්ධාව හා මෛත්‍රිය මුල් කරගෙන තරණය කළ යුතු බව අසාහිතිය අතර ඒ එසේමයි මට පැහැදිලි. පළමු පදලියෙන් තම සමුදිරවිය තින්නේ යනුමති පළමු කඩලියෙන් පණ ලැබෙන ගිනින් හලේ හොඳ හැටි විවේකගෙන දෙවන කඩලියට අවශ්‍ය තරම් සම්බන්ධ වී දෙවන කඩුවේ තරණය කළ යුතු බව පැහැදිලියි. මේ කඩුවන් කඩුවන් වලින් මේ කඩුවන් ශ්‍රද්ධාව හා මෛත්‍රිය මුල් කරගෙන තරණය කළ යුතු බව පැහැදිලියි. ශ්‍රද්ධාවේ අංශ මාත්‍රයක් වත් නොමැති විට බොහෝතම මට අවබෝධ උසස් බුද්ධ ඥාන බුද්ධ ඥානයේ බුද්ධ ඥානය කොළඹ නිසායි හරි බුද්ධ ඥානය නිසායි මඟත් කරන තැන්දී සීලය අදිෂ්ඨානයෙන් මේ කාලය පරිණය කළ යුතුයි දෙවන පදලෝ දැන දැනගෙන දැනගැනීමට අවශ්‍ය මටත් මට හොඳටම විශ්වාසයි ඒ අවශ්‍යයට ඊට අදාළ ගුරුවරයා මට මෙහෙම බවේ කරන් මගේ මානිකම් කියනවා හිතේන සාහිමියට පත්වෙන බව සලකලා දෙවන කඩලේ ගැන උදහන්සේගේ අවබෝධය කියා දෙනමින් ඉල්ලමි. මට තේරෙන විදිහට නම් ඒ සඳහා ඔබ වහන්සේලා වගේ සීලයක් ඇඳගෙන කැලේට කැලේකට යා යුතු බවයි. ඉගෙන කෙනෙක් සමග එකට පවුල ජීවත් වීම අනෙක් කෙනාගේ ගමනට ගමනට ඔබ වචනත් බැහැරෙන බලපායිද කියන්නට ගැටලුවක් ඇත. කර්මයවත් මොකද්ද සේනාවට කර්මයවත් පැහැදිලි නැහැ සමහර වචන තාම පැහැදිලි ජීවිත පවත්ම වෙනුවෙන් කරන යන ශාලු වචන මගේ ශාලු අවබෝධයෙන් වචන මගේ නිවන්නකට තර්ජන බව පෙනේ. සමාවෙන්න මට උත්තරය සමාවෙන්න මට උත්තරය තේරුණි. පවත්ම වෙනුවෙන් කරන දේ තුළින් නැවත අට <clears throat> ගැනීමක් නොවන ලෙස මෛත්‍රියෙන් ජීවත් වීම ස්වාමීන් වහන්සේ මෙහි යම් නිවල පිනක් ඇතොත් නිවැරදි කරන සේක්වා මගේ නිවන් ගමනට බුදු පියාණන් ඇතුළු පොදු පුතණියන් වෙනුවෙන් මට ආශිර්වාද කරන සේක්වා ඔබ වහන්සේට යහපතක් වේවා මේ මේ ප්‍රශ්නේ කියවනම් හරි silence, enough silence. නිවනම අරමුණු කරගෙන භාවනා ජීවිතයක් ගෙවන මාත් පින්වත් ස්වාමීන් වහන්සේ නිවනම අරමුණු කරගෙන භාවනා ජීවිතයක් ගෙවන මාත් ඇතුළු මේ සෑම දිනාගෙම සෑම දිනාටම කඩයින් පරීක්ෂණ දෙකකට මුහුණ දීමට සිදුවන බව ඔබ වහන්සේගේ දේශනා තුලින්ම අසා ඇති අතර එසේමයි කියා මා පිළිගෙන සිටිමි. මේක කඩේ දෙන්න තෝර කරන්න ඕන. ඒකේ අපු ඒක අදහසක් උඩට ඇවිල්ලා. මේක ගොඩාක් එක සිද්ධියක් නෙමෙයි සිද්ධියක්. එක සිද්ධියක් දැන් කරනවා අධිකාරයෙන් සමානව කඩේවත් කරන ගමකට කඩේවත් නිදෙන්නේ. ඒක තමයි මේ මූලික වාක්‍ය සකස් කරගන්න විතර උපස්න කුසලයේ. ඒ කියන්නේ කියන්නේ අපිට තේරෙනවා නැතිවෙන්නේ නැතිවීම සාපේක්ෂ ජීවිතය අතර තියෙන ඒකේ පිටට තියෙනවා සතිය පැත්තේ බලන්න සතිය කරන්නේ විඥාන පිළිබඳව කවිකත විලා ඕ බෞද්ධ ආගමකම කරගන්න දෙන්නේ ඒක පිට ලගාවස්තාවේ ඊයේ අවස්ථාවේ පොඩි එන්නේ නැතේ ඒක ඒක කරන්න කරන්නේ එකේ විවිධ පරිවිදක ආත තියෙන තාක්කල් කවදාකවත් ඔය පරිවිද හදලා. පරිවිද උපත් එකයි නැකත් එකයි කියන මත්තමද තියෙනවා. අනේ ඒකාට පරිවිද දාන්න. විතර මේ කට්ටේ ආපහු දුරක් හදලා නවුදුරු පිටු දෙකයි යන්නවා නම් එදම තියෙන ගුරුවරයෙකු දෙයක් මේ හරි දෙයක් කරනවා කියලා කියන්නේ මේ අනුන්ගේ නන්ද වීර්යය තමයි යාගේ ගැට. ගැට කියලා කියන්නේ. නිත්තං අනිත්තංති වදන්ති සම්මනා කටං විදේ නිත්තං අනිත්තංති සම්මනා වදන්ති කටං විදේ කලවම් කරොත්තේ කියලා හඳුනන කියනවා. මේ ආමුරු විද්‍යාව උපදෙස් සියල්ල අනිත්‍යයි අනිත්‍යයි කියලා නිතරම කියනවා. නිත්තං අනිත්තංති අනිත්‍යතාවයේ නිත්‍ය බව ගැන කෙරුවොත් කවමාරයක් නැති කලයක් ඇදුවත් උඩ ගන්නවා. නැතනම් මේ දේ අරහත කරනවා. ඒක උදාහරණ ඔක්කොම ඕකම ගන්න ගන්න ඕකම ගන්න වාගේ ඒක ගණන් ගන්න බැහැ. ඒක අන්තරේ කවිය ගැනීම දෙපකාරය ඉන්න කරකවයි. ආයෙ කියනවා මේ ධානීය සීලේ සමාදෙන්දී අනිත් ගණන් කරන්න බැහැ. අපි මේක ධායකම් කියන දත් දෙන්නේ සීතලෙන් අපි අරලුම නැත්තම් නියුත් දෙන්නේ. මේ පැවිද්ද වල තියෙන දීර්ඝතාවය වෙනම පොත් දෙකක් තියෙනවා දුරු මේ විතරයි. මම මේකට ගෙන්න නැත්තම් මේ පරිවර්තනය කරන්න. ඒ නිසා උගලෙන් මේ සවිතේන විකාන්නේ ඉසිලාරයි. මේ විදිහ ඔක්කොම හරි වෙයි. සම්පූර්ණ දරවදාක පන්දු චහිතයි. ඉච්ඡා විවේකකන ඉච්ඡා මේකට අනිවාර්යයෙන්ම ඒ හීනේ හිතන්නේ මේක නෙවෙයි රූපයක්. ඉන්නවා ඒක ජීවිතේ කියන්නේ ජීවිතේ කියන්නේ අපිට හම්බෙලා තියෙන චරිතයක් හැටි. ජීවිතේ අයිතිව පැයක් අතරේ කාලයෙන් සසාරේ කතා කරලා ඉතින් දැන් පස්සේ කන්දේ කාසි සියලු යන්නේ ඒකට පැවිද්ද කියන තැන මේ කාමයට ඇවිල්ලා ඒක තමයි කියන අදහස තමයි හිතේ. කාමයට ඇත්ත ඒකේ වැළලු සිට අනුදාහකට වැඩි ප්‍රමාණයක් සත්‍ය අවබෝධ කරගන්න දෙයක්. ජීවිතේ පහකට දේවල් දසනාත්මක වශයෙන්. අපි හිතන්නේ මේක නෙවෙයි කියන්නේ අපි මේකේ විදහාන කාරණාවක් අරිනවා මේ වැඩි සම්පූර්ණ නම් දෙන්න වැඩි කියන්නේ සම්පූර්ණ ඒවල ඔක්කොම ඉතාලක ගන්න ඉස්සරහින් ඉති කියන ගන්න පිට ගන්න ඇත්තේ ඒකට ඔක්කොම කරලා. ඒක සංකේතන දෙන්නේ කොහොමද නේ? අනාගාමි වුණාට පස්සේ ජීවිතයේ ඉඳ බෑ කියන කතාව ඇත්තද? මම මේ හිතනවා කියන එක මේ මම මේ විකෘති අරමුණ කී වශයෙන් ආකාරයට මේ සාමාන්‍ය මොකක්ද කරන්නේ? සකදානම නෝදන්නේ. අනාගතම නෝදන්නේ. ඒක සරියෙන්නේ මේ කඩන දැන. සතර දුරකට මේ බඩට දෙන්නේ. මේ ලැප්ටොප් එක වල. ඊට පස්සේ තේරෙන මම කරගන්න මොකද ගියාට පස්සේ ප්‍රශ්නේ අහන්නේ නැහැ. ඇයි ඇයි අනාගාමී නම් ඇයි ඇයි අනාගාමී නම් කාමී ජීවිතේ ඉන්නේ කියලා ප්‍රශ්න අහනවා. හාමුදුරුවන් වහන්සේ එදා කිව්ව කතාවක් ඒකනේ ධම්මදින්නාගේ කතාවෙත් කිව්වේ අනාගාමී වෙන වෙනකම් එයා ගෙදර ආවා කියලා ඊට පස්සේ නේ ගියා කිව්වේ ඒකත් මේකට පොඩි ඉන්නද ඒකට දෙන්න බෑ. ආයෙත් යන්නේ නැහැ ඇත්තටම මේක ප්‍රශ්නයක්. මේකම අපේ එකට කවුරු කිව්වද? නෑ සංහසේ. ස්වාමීන් වහන්සේ අද වෙනකම් මම සීට 100ක්ම දෙනා වෙන කතාවක් 100 100ක් ඇඳවනවා නෑ. ස්වාමිනාස් ස්වාමිනාස් මාත් එක්ක කතා කරේ නෑනේ. මාත් එක්ක කතා කරපු කට්ටිය 100 100ක් මට කියලා තියෙන දෙයක් තමයි මේ අනාගාමී වුණාට පස්සේ නම් මහාන විය යුතුමයි. කියන එක. මේ මොකද ඕස්ට්‍රේලියාවේ මේ අපි අපි විශ්වාස කරනවා එක පුද්ගලෙක් අපි දන්නේ ඒ පුද්ගලයා අනාගාමී වෙලා කියලා අපිට එහෙම නෙවෙයි කියන්නේ කිසිම කාරණයක් නැහැ. මේ චරිතයෙන් හරි දැනුමින් හරි දුරටින් හරි නමුත් එයාට විරුද්ධව කියන මතය තමයි ඇයි අනාගාමී නම් ජීවිතේ කියලා හනවා. ඒක සංහිඳ හදන්නේ දැනගන්න අවශ්‍යයි. සම්මතයෙන් පස්සේ ජීවනාගාර කියලා. නැත්නම් ධෛර්යයක් නැහැ. මේ සමාධිය මෙන්න දුවන්ත නැත්නම් පස්සක්. කතාව නෙවෙයි අනුන් කියන කතාව. මේ ධෛර්යයක් ප්‍රශ්නයක් නෑ. දැන් මම තමයි තමන් කතා කරන කෙනා වගේ මෙන්න කෙනෙක් නම් මෙයා කියනවා මම එළකට මම කියනවා මම කිතුනා ඒකමත් නෑ මෙච්චරක් ඇති කරගන්නවා ඔව් එහෙම කියන එක තමන්ට දැනෙන තමන්ට දැනෙන ආශිර්වාදයක් උනන්දුවක් ධෛර්යයක් විදියට එනවා ධෛර්යයක් උනන්දුවක් සාදු සාදු දෙන්න ඕන කියන්නේ ඕක බොරු වෙන දවසකුත් වෙන්න නැත්නම් වඩු දෙන්න ඉස්සරහට ඒ තමන්ට කියන ධෛර්යය කරන්නේ උදේ කාලම් දුක් මොනවදකි බලන්න කයිලා අන්නේ කියනවා ඒ කියන්නේ උඹලට දෙන්න අන්ත බලය ඒ සාධාරණයි මොකද ඔක්කොම අලොක්කෝ උඹලා දන්නවනේ මේ හතුමාගේ හොදලා දන්නවද නැද්ද එච්චර කිව්වොත් ලන්නේ දැන් අයි කරගන්න සමහරවල් තමයි හොදන්න නරක අපි මේකකට බැලලා කියලා විදිහට ඉතින් ඒක කරන්නේ මත ගෞරව හොම්බේ වතන ගන්න ධර්මයේ සාක්ෂාන් කියලා දැනන ධර්මයේ සාක්ෂි ඥාන දෙන්නේ කොයි මොන්තරක් පාල් කොන්තරක් ගන්නේ නෑ අර ඒක නම් කියලා තමයි වෙන්නේ මට මේක ධෛර්යයක් මම ඒකේ අර්ථකථනය දෙන්න පුළුවන් නම් මගේ ශක්ති පවත් ගන්න නිසා ඒ මනස අපුරු කරනවා විදිස්සු කරනවා තව කෙනෙක් කියන දේවල් උත්තර බලන විදිහට මොකක්ද මගේ කියන හරියට කාලේ නැති වෙනවා එසේ මේ ධෛර්යය වැඩි කරගන්න මට පිළිගන්න නැති මොකද කියන උදාහරණයක් ගන්න ඇති දුරේ තෝරයි කමටහනක් තෝරයි පළවෙනි අනකොට ඔතෙන් එන පිස්සු ගහත් සීලකට වැඩි හොඳ සමාධියක් ගන්නවා. ඔය දුරට හොඳ දුරට ඉන්නවා. ඔය නම කාණ්ඩයේ හොඳ නම කාණ්ඩයෙන් ඕක තමයි කල්යාවේ. ඔක නැති භාවනාවක් කරන ලෝකේ. ඉතින් ඒක අනවශ්‍ය සුසුකු වෙනවා. අන්තෝලගේ දැනවලදී දුරවලදී කම නැහැ. මොකද කරන ගොල්ලෝ තෝරපු ගුරුවරයෙක් ස්ථානයේ කමතරෙත් ගියොත් ඉන්නවගේ කඳුලක් හරි ඉස්සරහට යනවනම් ඒක කරපාන කෙලියට වශයෙන් ඒක විදිහ හොඳ තැනකට ගිහින් ඒක ධර්මයේ වගේ කියන ඒක කියන ඕපනයිට දුන්නා ධර්මයේ ක්‍රමයේ ඉස්සරහට යනවා ඒක බුද්ධලයාට ඒ කියන කතාවන්නේ තමයි ඒකේ තියෙන ඒ චක්ක සම්පත්තියක් අවශ්‍යද දැඩි වචනයක් මතදී අපිට හැමදාම මේ අවස්ථාව නෑ. ඒ නිසා ඉස්සරහට යන ධෛර්යයක් ඇවිල්ලා තියෙනවා. සතුටක් නෙවෙයි මේ අරගෙන තෝරා ගන්න නෙවෙයි. අපිට පුළුවන් දේ විශ්ලේෂණය විශ්ලේෂණය අන්දමේ තියෙන තියෙන විචාරය සාකච්ඡා කරන්න. අපිට පුළුවන් දේ වගේ ඥානයක් තියෙනවා ඥානකරණය විශ්ලේෂණය. මොකද යන්නේ බැරි කොම්පරදා. අපිට ගන්න ඕන විචාරය එතන දී කරන්නේ මත්ස්වාමීන්ගේ සතර සතිපට්ඨාන කායම් පස්සනාව ධම්මං පස්සනාව සුළු වශයෙන් වැටහීම කැතයිසිතමි. වේදනා පස්සනාව සහ චිත්තං පස්සනාව විතර කර දෙනුන් කරුණාවෙන් ඉල්ලමි. ආයතන කියලා මොකද්ද? වැටෙලා තියෙන එක කියන්නේ කායම් පස්නාව කියනවා ගන්න ඉස්සෙල්ලා ආනාපාන සතිය වුණාට මම ඉස්සෙල්ලා භාවනා කරනකොට ආහාරේ පටිකූලසන් ඒක හිතලා ඊට පස්සේ ශරීර අසුබ භාවනාව කරලා මෛත් මරණ භාවනාවක් මරණ සතිය වඩලා මං හිතන් ඉන්නේ ඒක තමයි කාය අනුපස්සනාව කියන්නේ කියලා. ඒක දැනෙන්නේ ඊට පස්සේ ශරීරය මේක වැඩක් නැති දෙයක් අසුබයක් මේකට වැලිව් එකක් දීලා වැඩක් නැහැ කියලා හිතලා ආනාපානේ කරාම ටිකක් ඒක හොඳයි කියලා. ආනාපාන කරනකොට දාගෙන තියෙන්නේ ඒකට පස්සේ ඒ භාවනා ඉස්සරහට යනකොට පස්සේ මොකද අත්දැකීම මොකක්ද වෙන වෙනස අනිත්‍ය අනිත්‍ය භාවය ඔව් මේක කියන්නේ මම කෙනෙක් කියලා නෑ මේක අනිත්‍යයි මේක දැන් මේ ඔක්කොම ගලවලා දැම්මම මමෙක් මෙතන නෑ කියලා ඉතින් බලනවා ඔක්කොම මේ ගලවල මේ කිස් ටික මගේ නෙමෙයි එහෙම කියලා ඒ සුත්‍රයේ යන්නේ සත්‍යකල ගන්න පුළුවන් මම අත්දැකීම මොකක්ද ආන්දලා තියෙන්නේ ඒක බුදු ප්‍රතිචේතනයේ ආ ආන්දලා දෙන ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් ඒක ආන්දලා නෝ එක්ස්පීරියන්ස් ඒක වචන ටිකවත් කියන්න දනවා. එහෙම වේදනාව. වේදනාවක් නැහැ. තමයි මෙච්චර කාලයක් කරලා තමයි අත්දැකීම් තමයි කියන්නේ බැරි නේද? ඒක මොකටද එහෙම වේදනාවක් තමයි ඉගෙන ගන්න අර ටිකක් කියන්න බැරි. අවකොම්ප්ලිකේට් කරනවා. ඒ ජීනකේ බලන්න මම අසුබක් කියලා. ආහාර පැටිකෝල වයිසාරකට කොහොමද එක්ස්පීරියන්ස් කරන්නේ? ಕರ್ನಾಟಕ ಕಾನ್ಸೆಪ್ಟ್ ಮುಖಾಂತರ ಮಗ ඒක කවුරුදනේ අන්නේ එක්ස්පීරියන්ස් ඒක අහරහන්න පුළුවන් ඒක ඔය බේසික් ඒක අහරහන්න පුළුවන් වගේ ඒක අත්‍යවශ්‍ය නැතුව කන්ටෙම්ප්ලේෂන් කරා අදාම කමසන් මුචෙක් කරා පෞෂත් ඒ බාන දේශින් කරා අපි ඕන කරන්නේ පාඩම් කරනවා කියන්නේ මම තමයි හිතුවේ මම කායන පසන කරනවා. හැබැයි මම ඒක කරනකොට අනිච්ච ස්වභාවය දන්නවා. හැබැයි මගේ හිත නිකම්ක ඇත්ත ඇත්ත වශයෙන් දකින්නවා කියලා හිත නිකන් සමාධියට යනවා. හිත නිකන් පීස්ෆුල් වෙනවා. ඒක ඇත්ත ස්වභාවය දැක්ක හින්දා කියලා. ඒක තමයි අනිච්ච ස්වභාවය කොහොමද කියන්නේ? මම කියන්නේ ආවම මම කියන්නේ ඒකේ ආනාපානිය කරන මොකද ආශ්‍රව ප්‍රසද්දේ වෙනස දැක්කේ. මුත්තර වෙලා ඉඳලා බලන්න. ඒකත් බිඳලා. ඒක බිඳලා යන්නේ මොකක්ද? හුස්ම හුස්ම අල්ලගෙන ඉන්න එක මොකද එක්ස්පීරියන්ස් එකට කියනවනම් එතන තමයි මම ඉතින් කියන්නේ සාන පස්සේ ජාවාවක් වගේ දැනකට මේක ශරීරයේ මේ ධාතු කැඩෙනවා ධාතු විසිරෙනවා වගේ scattering of it ප්‍රාණය ආරහත දක්ෂින්නේ අට්ටි ගණ්‍යාවගේ අතුපය කරා දක්ෂින්නේ මොන ආරහත උඩ දක්ෂින්නේ ඒක භාවනාවේ භාවනා කරනවා ආනාපානය කරන එක මේ ප්‍රසස්සේ මෙන්න මේ වෙනස් කරන මේ වෙනස් වෙන මේ වෙනස්. මේ බොහෝ ලක්ෂණ දක්වනවා. කාලානුකූලව මේ මේ දේවල් වෙනස් වෙනවා කියන තමයි අනිත්‍යය. අපි කාටි ඉන්න concept එකේ. concept එකේ තෝරන අන්දරම හොඳ experience කරන්න කියන බැරි නෑ. මනුෂ්‍යව තාම කායික ප්‍රශ්නාවක් කියන එක හිතනවා හිතුවා. ඒ කියන්නේ ආනාපාන ශක්තියෙන් තමයි මේ කය බලන්න ඕන කියන එකත් මට තේරෙන්නේ නැහැ. ඒකත් සාහසාකාරයෙන් කියනවා. බලපෑම් ගන්නවා. අශ්වයන් නිමිතරක් බලලා ගන්නවා. අන්තිම සංඥාවෙන් අරන් පුරක් කියනවා. ඒක පොතල දැක්ක. මොකක්ද මූල කරන්නේ? ඒකෙන් මෙන්න මේ කරලා දැක්කේ බලන්නකොට මෙන්න මේකේ. Experience. It, it's not like yeah, it's not kaya. It's, it's like it's, it's pure anapana. like anapana winne, but anapana. අදහයෙන් කියනවා මට මට මට පේන බැලුවේ කරනවා. දෙවියන් වෙලා ඒ කියන්නේ කාලා පානවා. Don't come at them at the feet of their thread, my belly to cover my feet. Communication. Communication has a different ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනාවේ යෙදෙන විට වම් දකුණ හෝ ඔසවන ගෙවීම තබනවා කියා මෙනෙහි කරන හැර ඉන් ඔබට කිසිම ධර්ම කරුණක් නිරීක්ෂණය කළා හෝ මෙනෙහි කළා අවබෝධයක් නැත. ඇතිවීම පවතීම නැතිවීම අදහස ගැන දැකීමට ඔසවනවා හෝ වෙනම සංසිද්ධිය කියලා ගත්තට සක්මන් භාවනාවේ මූලික මෙහි කිරීම එනම් ඔසවන ගෙනීම පදන කියන අදහසට බාධා පැමිණ යාම සිදුවෙනවා මම එකතන පල්ලෙන බොහොම ස්වභාවයද සක්මන් භාවනාව තුළදී අනුකූල ධර්ම කරුණු නිරීක්ෂණය මෙහි කිරීම සක්මන්ට බාධාවක් නැතිව කරගන්නේ කෙසේද? කරගන්නකොට මොකද පොතකට ඇහිලා තියෙන්නේ. කතා කරනකොට වම දක්න දේම සරල කරනවා. ඕම ලේසි දැනෙන්න පටන් ගන්න. ඒකට වම දක්න කියන ගන්න මම ඉඳගෙන නෙවෙයි. මම හිටගෙන නෙවෙයි. මම බුදියාගෙන නෙවෙයි. සයිනියෝකේ ඊටවස් කරන්නේ වම කියලා ධර්ම කියනකොට ධර්ම කියලා වම කියනකොට මේ පවතින සති ධාරාව. ඒක කීයක් මතවත් ගන්න පුළුවන්. වම දක් වම දක් අනේ පවත්තන යනකොට අපි දැනගන්නවා මේ අරගෙන මාරුවට වමේ ලකුණට ආයෙත් පොළවේ දැන් උත්සාහ කරනවා ප්‍රසන්න ධාරාවක් පවත්තන ඒ සති ධාරාව අර දිනුත් යොමු කරනකොට එක පියවර ඔසෝන තමයි දෙකට කඩද්දී සති ධාරාවක් පවත්තන කරනවා ඊපස්සේ තුනකට වෙනවා ඔසෝන යනවා තමයි ඒ සති ධාරාව තියෙනවනම් මේකේ එහෙම එකක් වෙන්නේ නැහැ ඒක කෙලින්ම නරනවා කාට කෙලින්ම නරනවා ධ්‍යාන වලින්. මොකද සතිය පැවැත්ටි ඉන්නේ වගේ වෙලා නැහැ. ඒක එහෙමනම් මේ පටන් ගන්න යන හොඳ පටන් ගන්න බේසික් එක. ඒක තමයි බලන්නේ ඉඳගෙන ඉන්නකොට ආශාසි ප්‍රසාද ප්‍රසාද ආශාසි යනකොට තමයි සති ධාරාව වැඩි වෙනවා. වෙන විදිහ ගමන් මේ චේතනා පූර්වකව වම් ධර්ම කැඩෙන ගන්නවා. ඒක ඇත්තටම වෙනස් වෙනවා. සත්‍ය දහනාව පිළිබඳව වග වෙන්න පුළුවන් නම් මුතුන් ටික සත්‍ය දහනාව කරන්න. මේ කියනවා මේ කතා කරපු ප්‍රශ්න කිසිම තැනක එහෙම තේමාවක් නැතුව අන්තිමනාස්ති ඇතිවීම නැතිවීම කතා කරලා හදලා කියන්නේ අහස මාර්ගා ගන්නවා. දේශේ දේශේ ගන්නවා කියන එක දේශේ මොකද ඒක නම් මිස්කන්සෙප්ෂන් අපි ළඟ තියෙන අපිට විචාර දෙකක් ඇවිල්ලා ඒක නිසා අපි ආය බලන්න ඕනේ අපිට මේ පොඩේ ඇවිදින්න පුළුවන් ඒක ඉඳගෙන ඉන්නව නෙවෙයි ඉඳගෙන ඉන්නව නෙවෙයි ඉඳගෙන ඉන්නව නෙවෙයි මම ඇවිදිනවා කියන එක දැනගන්න පුළුවන් ඒකට ඉඳගෙන ඉන්නේ ඇවිදී ඉවසලා පේනවනේ අත්දකින්න පුළුවන් අන්න ඇවිදින්නේ අරමුණ වෙනස් වෙයි වගේ ඒකට දකුණේ මොඩෙල් මම අපිට හරහා ප්‍රවෘත්ති කරනවා ඒකකට පුළුවන් ඉදිරියට කියන්නේ අර මූලිකදී නැතුව ඒක සකස් කරගන්න බැහැ. මේකට යන්න හදනවා කියලා කියන්නේ මූලික දෙයක තියෙන තියෙන සරල වැටේ සාවකතිය බලන්න. down to earth. ස්වාමීන් වහන්සේ ප්‍රශ්නය අහනවා මේ ඉස්සෙල්ලාම මම මේ වම දකුණ කියන එක දැන් මට ඒක පවත්වාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මම ඔසවනවා, ගෙන යනවා, තබනවා කියලා ස්ලෝලි යනකොට ඒත් මට පුළුවන්. ඒ වුණාට මට අර මේ ප්‍රශ්නේ ඉස්සෙල්ලාම ආවේ අර පොත කියෙව්වට පස්සේ ආපු එකකින් වෙන ධර්ම කරුණු කොහොමද නිරීක්ෂණය කරන්නේ ඔසවනවා වෙනකොට මේ පතුලට දැනෙන සහැල්ලු බව ඊට පස්සේ තබනවා කියනකොට පොළවත් එක්ක ගැටීම නිසා දැනෙන ටෆ් ගතිය. වායි සහල් ගති. කකුලට දැනෙන්නේ điều trị ổn định một số nó số nó chia đổi nên là chúng ta sẽ tính là đúng nó ẩu là ඒක සතිය කරන්නේ නැහැ සමහරවිට විදුන මේ දෙකේ ඉස්සල්ලා මේ දෙකේ වෙනස් කරනවා යනකොට තමයි තේරෙන්න ගන්නවා දැල්ලුව පේනවා කියලා තමයි තුනේ කියන ප්‍රශ්න. ඒ ඒ තිබුණේ බලන්න. කොහොමද බලන්නේ? මේ ඇවිත් තුනේ වේලාන බලනවා. මේ බිස්නස් එක බලන්න වෙන්නේ යන්නේ අපිට අපිට ජීවිතේ ආනන්ද දවස් තමයි අත්හිනදී. ඒ වගේ කීයකට පස්සේ ඒක කරන්නේ. දැන් ඒ වගේම දැන් සිමෙන්ති පොළවේ ඇවිදිද්දි කාපට් එකේ ඇවිදිද්දි කකුලට දැනෙන සීතල ඒවා හිම මම මෙනෙහි කියන්නේ මේ මේ දැනුණු බව දැනගන්න. දැනුණු බව හේගෙලින් තමයි ධර්මයේ ඕයිතාව. ඒක සත්‍යය. ඒකනේ අපි පහරන් දෙන්නේ. ඒ දේ බලන්න උත්තරද? එහෙනම් උකාරට දේවල් ඇසුදේ නැත්නම් මේක ධර්ම තමයි. ඒක සම්බන්ධයි. ඒක සිද්ධයි. ඕනන කරු කරන තමයි ගන්නවා. මේ පොඩි ගන්න දෙයක් කරන්නේ. ඒවා කියන දේවල් ගන්න ලෝකයි. මොකද ඒ තරම් තොරතුරු එන්නේ. ස්වාමීන් වහන්සේ ඒ ඒ දැන් අපිට එන සිතුවිලි එතකොට දැන් අපි ඒ පියවර මාලාවක් ගන්නකොටම දැන් එක පියවරකට ඔය ඔක්කොම හිතන්න බෑනේ එකපාරට ඒ මාලාවම යනකොට සිතාගෙන යනවද नहीं नहीं ऐसा हो सकते नहीं हो सकते ये लोग तो හොඳට තේරෙනවා. පරිපිට කරනවා. මේක ගන්න කියලා දුක් දැන් ගන්න පුළුවන්. අන්නේක දිනු වෙන්නේ ඒක වැදෙන දෙයක් නක් නේද මෙතන අතුලේ වැටෙන තමයි ඒක සෑම කරන්නේ ඒ තනියට බලයිලා උතුරට බලයිලා ඒක නියේ කියනවා ඊට පස්සේ යතරමක පරිලේ කරනවා දුක වෙනවා මූලික පදන්නේ කැන්වස් එක තියෙනවා ඒක විවිධාකාර කරතු වෙනවා මේ තොරතුරු වැඩි වීම බාධාවක් වෙන්නේ නැහැ තොරතුරු වැඩි වීම පස්සේ ඕජාන වැඩි වෙනවා. දැනුකම් වැඩි වෙනවා. මේ ක්‍රමයේ තුලින් වැඩි වෙන පටන් ගන්න පස්සේ තමයි සක්ම රැකගෙන ඉන්නවා. පිටිතිකේ distraction වෙන්නේ. පිට මොනවද කරන්නේ කියන්නේ ඒක සියලු විස්තරයම ඉතින් තියෙනවා. සත්‍යයි කතාවෙන් පස්සේ ඒ පිට කොලේ වෙනකොට අද මුළු ශරීරය පුරා ඇති වෙනවා. ඒ වගේම සත්‍යයේ බුදුආරම්භයේ කොටින් ඇතුළත කරන පස්සේ සත්‍යය ඇතුළත වෙනවා. වෙන්න වෙන්න වෙන්න මේක අන්තිම ඔක්කොම තොරතුරු ගන්නවා අපිට තියෙන අන්තර සතිය වෙන්න දෙන්න බාධායන් ගන්න අයිකර ලොකස්සේ මේ සම්පූර්ණ කරා ඉතින් කියන්නේ ඒ නිසා තොරතුරු වැඩි ලැබීම අතරට තොරතුරු වැඩි සාකර දීම තමයි අපි කියන තොරතුරු ඒකට අවශ්‍ය කාරණා අන්න සත්‍යයක් විතර සත්‍යය තියෙනකොට සත්‍යය අපි කියන්නේ ඒකට වඩා දෙන පුංචි පරිපදයක් දස සංයෝගන සම්බන්ධයෙන් අභිධර්මයේ මත හමුවී ඇත්තේ සක්කාය දිට්ඨි විචිකිච්ඡානාදී ලයිස්තුවක් පමණයි. මාර්ගඵල ඉතාමත් වැදගත් නම් මාර්ගඵල ආවේද කලාවක් නියය සමාධියට බයින් නිහඬව සිටී. ඔබ වහන්සේ මේකම දන්නේ වේ. නිරන්තර දැකීමේ සහ ආයෝධ කළේ කරුණාවෙන් අපට කියා දෙන්න. මාර්ග ඵලයකටපත් කෙනෙක් උදාහරණ සෝවන් තමයි ඒ අවස්ථාවටපත් වූ බව දන්නේ. දන්නේ මේ මොනම ආකාරයකින් කියා කරුණා කර අපට කියා දෙන්න පුළුවන් සන්නේ. Thank you. ධම්මපාදයට යනකොට මේක එනකොට පස්සේ ගුරුවරයා කිව්වේ මේ දර්ශන ලංකාවේ අපිට තියෙනවා. ඒක අපල් කියන જાතියක් තියෙනවා. අපි රසයි. මේක වරකට. බලන්නේ. කටලොත්. ඒක ඉතින් අනිත්ව කියන දිගින් දිගට දිගින් කවදාකවත් කටලොත් තේරෙන්නේ. පුළුවන් විදිහට PhD thesis එකකින් දෙන්න කාටද කරන්නේ. ඉන්නු නැති රසයක්. ඉස්සරදී මේ ඉතිරි කියලා කරලා තිබ්බන්දිලි PhD එකක් තෝරනවා. දැන් හැම වෙලාවෙම ඉන්නේ කියලා අපි කොහොමද වරකට මොකද පහට කියන්නේ මොන හැදේ කියන්නේ. මේ ලැබිච්ච ආනාපාන ගත්තකද අර ලැබිච්ච නැති සෝවාන් කියන කතාව. ඉතින් අර ආනාපාන ගන්න නිගහයක් නෙමෙයි. මේ අස්පනාදේ තියෙන ආනාපාන පැත්තකට ඒකේ හම්බෙන ඵලය ගැන කතා කරන්න වාගේ සංගා කරන්නේ ඒක තමයි මේ සංකල්ප කොහොමද කොහොමද කරන්නේ මේ ධර්ම ධර්ම දේ හොඳටම බලන්න වෙනවා බලන්න ඔක්කොම විස්තරික බලන්න එතකොට මේ මේ මේ මේ මේක දෙන්නේ එහෙම නැත්නම් කියනවා මම මේ ඉනිවගක් බලනවා අහස මේක තමයි මේ වෙනකම් කියන්නේ මොලේ අපිට වැඩි කරන්න දෙන්නේ නැතුව අපි වෙන විතර විචක්ෂණ බුද්ධිය කියන එක පිස්සු වටේ වෙනම වචන කරා කියලා කියනවා. ඒක කරන්නේ. වැඩියෙන් තාක්ෂණික උත්තර දෙන්න පුළුවන් මේ සතුට වෙන්නේ නැහැ. ඉතින් වෙන කරන්න දැනෙන්න වෙනවා. ඒ කරන්න දැනගන්න සිද්ධියක් එන්න පරණ ගන්න දැන් දන්න දේ අපි දන්න අපිට පුළුවන් දේ හොඳට මතකලා විශ්ුතුරු ගන්න බලන්න ඒකට ඒක අහසල. ඒ නිසා ආනාපානයට ඔක්කොම කියලා දෙනවා. සිද්ධි සිද්ධියක් කරන්න කරන්නේ කියලා මම දැන් කරන්න ගලගෙන අරමුණක්. ඒක පොඩි දෙයක්. දර්ශන ආනාපාන සති භාවනාවේදීද සක්මන් භාවනාවේදීද ඇතුළත කතා කිරීම ඊටෝක් සිදුවේ සිත අරමුණට වෙස් හොඳින් සතිය පවත්වීම ඇති නමුත් නැවත මේ ඇතුළත කතා කිරීමක් වැනි සංවාදයක් ඇති මේ නවත්වාගත හැකි හිතේද ඒක ආසන්න කාරණාව ඒකට එළිය කතා කරගෙන ඇත්තට කතාවේ සාපේක්ෂ සංසය තුල කරේවා චුත්‍රකාර තුන පරිපර සංකේතය එනවනේ චුත්‍රකාරයේ ආයතන සංකේතය එනවනේ මේ හැටියට එන්නේ අපි මෙතෙක් කල් දුරු කරපු නිසා. ඒක පිටයනේ කියන පස්සට අපිට වෙනකොට මෙච්චර ඇතුළත කතා වෙන කීටි හිත විසින්ම නැවට අරමුණට එළන කියන එක විතරක්. ඒක තමයි. සාර්ථක කරගෙනකොට ඇතුළත කතාවට හිත පිටේ. ඉතින් හිතම අපව වෙනවද බලන්න තමයි සක්කා. හිතම අපව වෙනවද බලන්න දැනට පරියන්කට එනවද නැතුළත කතාවෙන් ලොකු හානියක් වෙලා. ඒක මාර්ගයේ ඉන්නේ නැසක්කම දෙපා. ඇතුළත එනේක අරගෙන පශ්චාත්තාප නොවි නැතර ඉස්සරහ වැඩ කරගෙන යන්න. ඒක ඇතුළත කතාවට මුල් දහ ගන්න බැහැ. ඒකට පශ්චාත්තාප වෙන්න නැතුව ඇතුළත කතාව වෙනවා. මං දකින්නේ ගොඩක් කතාව වෙනවා. නිකන් ඉන්න කතාව වෙන්නේ අනිවාර්යෙන් ඇතුළත උන්කාරද. ඒකට ජීවන කරනකොට හිත ස්වභාවයෙන් එන දේවල් එන අවස්ථා හොඳට අත්දැකීම ඒකට ඒ වෙන විදිහට කියන කතාව නරගන්න කියන්නේ. දර්ශනයෙන් සිත සක්මන් කර ගැනීම ඉතා අපහසුයි. සතිමත් සිත සතිමත් කර ගැනීම ඉතා අපහසුයි. ආනාපාන සිත තිබුණ ඉක්මනින් සිත වෙන අරමුණකට ගොස් ඇත. ඒ නිසා මා තුළ හැකි සංඥාව නැත. මේ නැති කරගන්නේ කෙසේද? ඊට හේතුව කාම සංඥා තිබීමද යයි පැහැදිලි කර දෙන්න. මෙකන් සෝ නිවාන සසෝ පැහැදිලි කර දෙන්න. මේක අපි අයින් කරමු අපි සත්‍ය ඇති කරගන්න. මේ වලට සත්‍යව කියන අපගේ සුමාන මාස සම්මුඛ කරන යනකොට සත්‍ය වැඩි වීමද තියෙන අඩු වීමද තියෙන කියලා බලන්න. පොත්තක් හරි වැඩි වීමක් තියෙනවා නම් යාවල බලන්න. ඒකේ සංඥා දැනුත් ඉතින් තවත් අපි මේක තමයි ගන්න ගන්න ප්‍රයත්නෙට එන්නේ ඉන්නේ. ටික ටික හරි සත්‍ය වැඩි වෙනවා කියන එක ගන්න බෑ කොහොමඩක්වත්. අන්න ඒ ගතිය තියෙනවනම් ඒක අකම්බල වෙලා යන විස මේ මට බෑ මම කොහොමද මේක කරන්න කියන මේ නැත්සත් හැඟීම නිවරණයක්. ඒක නිසා මෙලි කරන්න පුළුවන් කරන්න විදුකල සක්මන් දෙකකට සක්මන් දෙකේ පරිවර්තනයේදී පොඩි කවුරු පාඩම් කරනකොට ගන්න ගන්න සත්‍යකලම කරලා කියනවා. අයන්න අල්මයන්න මායන්න අනුමාදේ අන්නේ වගේ ආසවකට ආසවකට සරලව ප්‍රසන්න වම දේවල වාම දක්න දෙකට මෙනෙහි කිරීම කරන්නේ. එතකොට විචනයේදී කිසිම යන මේක මේ මොනද මේක මේ ප්‍රශ්නට උත්තරේ ඒකට තමයි යන දවසක එනවා ස්වභාවයෙන්ම දෙහි කිරීමේ ප්‍රෝණය නිසා මේ කිරීම පුළුවන් තරම් ළඟ ළඟ කිරීම කරලා ඒකවල කයිදක් තිබ්බ කාලයකින් තියෙනවා ඒක තියෙනවා ඒක තියෙනවා ඔය නිසා අපි මේක ඉතුරු කරමු ඒකට කරදර බෑ ඒ විතර කියන කොට බැටි ගන්නට පස්සේ ඉන්නේ ඉවර වෙනවා